ඉතින් මේ මාත්‍රකාව මතු කර ගැනීම සඳහා දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි ඛතමේ පංච ධම්මා භාවේ තබ්බා මේ ශාසනයේ යෙදී සදී පැහැදී කටයුතු කරන නැත්නම් සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනා භාවිතා කළ යුතු ධර්ම පහ මොනවද කියන එක දැනගෙන ඉන්න ඕනේ ඒ ප්‍රශ්නේ දැනගෙන ඉන්නා වගේම ඒකට උත්තරේ දැනගෙන ඉන්නවා. උත්තරේ තමයි පංචාංගිකෝ සම්මා සමාධි. අංග පහකින් යුක්ත සම්මා සමාධිය. මුටි මේක වෙන තැන්වල එච්චරම හොඳ සංග්‍රහ වෙලා නැහැ. සමාධි භාවනා සූත්‍රයේදී සමාධි වර්ග හතරක් සඳහන් වෙනවා. මේක පහක් සඳහන් වෙනවා. ඉතින් ඒකේ නා දැනගන්න ඕනේ මේ සමාධි කියන තනි වචනේ අපි පාවිච්චි කරාට වැඩ කරන කෙනාට භාවනා කරන කෙනාට ඉදිරියට යන කෙනාට මේ සමාධියම විපරිණාමයටපත් වෙනවා. එකකින් එකට එකකින් එකට මාරු වෙනවා. මේ මාරු වෙනකොට අපි පළවෙනි දවස්widetilde කතා කරපු පීටි පරණතා සමාධිය තියෙන කෙනා මෙහෙමයි සමාධිය කියලා විස්තර කළොත් ඊට එහා ගිය සුඛ පරමතා සමාධිය ඇති කෙනා කියවි නෑ නෑ. ඒක බොහොම පහත් මට්ටමේ සමාධියක්. සමාධිය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි කියලා අර දෙන්න එකම එකම මාතෘකාවට රණ්ඩු කරන්න ඉඩ තියෙනවා. ඊකට චිත්ත පරමතා සමාධි දක්වා ගිය කෙනා කියාවි ඔය දෙන්නම තාම බාලාංශ පන්තියේ ඉන්නේ සමාධිය කියන්නේ ඕක නෙවෙයි කියලා. ඉතින් ඒක නිසා අපි නිත්‍ය සංඥාවෙන් සමාධිය ගැන කතා කරන්න ගියොත් සාසනය ඇතුළෙම රණ්ඩු කරනවා. අද තියෙන්නේ එහෙම ප්‍රශ්නයක්. හැම කෙනාම සමාධිය ගැන කතා කරනවා. කතා කරාට මේ සමාධිය කියන එක වෙනස් වෙන දෙයක්. මේ වෙනස් වීම භාවනා යෝගාවචරයේ දුක වෙනස පිටන බවවත් දන්නේ නැහැ. මේ සමාධිය පිළිබඳ අර්ථකතනේ වෙනස් වෙන එක භාවනා කරන්නගේ දුක පිළිසයි පිහිටන්නේ. ඒක කාමභෝගියට නෑ. මොකද කාමභෝගිය සමාධියට ඇවිල්ලත් නෑ. යාට අදාළත් නෑ. ඒ නිසා මේක භාවනා ශේෂ්ත්‍රයේ සාසනය ඇතුළේ තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම සූක්ෂම ප්‍රශ්නයක්. නමුත් ඒක අපි ඉදිරියට යනකොට මගේ පුංචි පුංචි තැන් निराවුල් කරගෙන ග්‍රන්ථි ස්ථාන ලියාගෙන යන්න වෙනවා. ඒකට තීක්ෂණ බුද්ධියක් අවශ්‍යයි. ඒක නිසා පඤ්ඤාවත්තං සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා බුදුහාමුදුර අපට දේශනා කළා තියෙනවා. මේ ධර්මයේ ඉදිරියට යන්න නම් ශාසනය ඉදිරියක් බලන්න නම් භාවනා දියුණු වෙන්න නම් එnde එnde එnde එnde දැනුම තියුණු වෙන්න ඕනේ. කියන්නේ සමාධියත් එක්කම ප්‍රඥා තියුණු වෙන්න ඕනේ. ඉතින් අපි අද මාතෘකාව සාස ගත්තේ ඊයේ මේ සුඛ පරමතා සමාධියට ඒකෙදි විපස්සනා කතා හරීම විචිත්‍රයි. සුඛේ යම්තාක් සුඛෝපභෝගී ධර්මයක්ද මේ ශාසනයක තියෙන ඒක විඳින්න ඉතාමත්ම සුළු පිරිසක් ශාසනේ උගදෙනෙක් මේක පටලවාගෙන ඒක හරියට කාම ලෝකේ හොඳට සල්ලි හොයාගෙන ඒ කාම සුඛය කාටවත් බාධා නොවන විදිහට විඳින්නේ ඉතාම සුළු පිටසක්. උගාක් විඳින්නේ අධාර්මික සුඛයක්. උගාක් විඳින්නේ අසාධාරණ සුඛයක්. උගාක් විඳින්නේ පරිසර දූෂණය කරන සුඛයක්. ඒ ඇත්තෝ මේ ඇතිවෙච්ච සුඛේ නිසා ආත්ම ගානකට පව කරගන්න. ඒ වගේම තමයි මේ ශාසනයේ මෙච්චර ලස්සන බුදුරජාණන් වහන්සේ සුගත ගුණේ පෙන්ලා දුන්නට hina වෙවි යන ගමනක් තිබුණට යෙදී කටයුතු කරන උඟ දෙනෙක් ඒක හරි හැටියට සුඛ මාවතක දාගෙන යන්න දන්නේ හැම වෙලාවෙම ලන්දුවල දාගෙන පටලවාගෙන ඊට පස්සේ ඒ භාවනා විද්‍යුණුවත් වැරද්දක් කියලා හිතා වැරද්දක් දියුණුව කියලා හිතා ගන්නවා මාර්ගය අමාර්ගයේ විදියට බන්න ගන්නවා අමාර්ගයේ මාර්ගයේ විදියට ගන්නවා ඊට පස්සේ ඒගොල්ලෝ අනිකාට උගන්වන්නත් හදනවා එතකොට අන්ධ પરම්පරාවක් යන මනුස්සයත් අන්ධයි පිටිපස්සෙන් යන කට්ටියත් අන්දයි. අසාරේ සාරමතිනෝ යේ යේ සාරේනි නචාර දස්සිනෝ. යේ සාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. අසාර දේ සාරේ වශයෙන් ගන්නවා. සාරේ චා සාර දස්සිනෝ. සාරේ අසාරේ විදිහට ගන්නවා. යේ සාරණ්ණාදි ගච්ඡanti. එහෙම කෙනාට කවදාකවත් මේ ශාසනයක සාරයක් ගැඹුරක් සුඛයක් විඳින්න බෑ මිච්ඡා සංකප්ප ගෝචරා සංකල්පේ වැරදි බලන බලන හැටි වැරදි සම්මාදිට්ඨිය නෑ ඉතින් ඒ කියන සම්මාදිට්ඨිය මේ වගේ තැන් වලට නරකට යොමු කරන සම්මාදිට්ඨිය මේ කම්මත කතා ඥාන සම්මාදිට්ඨියවත් සමත සම්මාදිට්ඨියවත් නෙවෙයි විපස්සනා සම්මාදිට්ඨියක් ගැන කතා කරන්නේ ඉතින් ඒ නිසා අපි මේ යන්න හදන්නේ එන තමයි එලිපෙලි කරගෙන යන්න හදන්නේ බොහොම සූක්ෂම මාර්ගයක් මොකක් කටුකොහල් සහිත තැනක්. හැබැයි ඒක හරි පැත්තට දාගත්තොත් ඒ තා සමාන සුඛයක් ඒක විඳින්නේ ප්‍රඥාවන්තයා විතරයි. පටලවා ගත්ත කෙනා ඒ පාරෙම ගිහිල්ලා අවුල් කර ගන්නවා. ඉතින් ඒක නිසා මේ කොතනදීද මේ අවුල තිබුණ එක සුඛයක් බාටපත් වෙන්නේ කොතනදීද මේ සුඛේ අවුලක් බාටපත් වෙන්නේ කියන එක හරීම අහම්බයක්. මුසි සරුවචනාංශේ දේශනා කරනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ආනාපාන සති භාවනාව ආනාපාන සති භික්කවේ භාවිතා සමාධි භාවිතා බහුලීකතා සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme අන්තරධාපේති වූපතමේති මහන්නේ මේ ආනාපාන සති සමාධිය හරියට වැඩුවොත් සන්තෝචේව පනීතෝච ගන්න ගන්න හුස්මක් පාස සාන්තියක් ඇති වෙනවා. ගන්න ගන්න හුස්ම පාස ප්‍රනීතය ප්‍රනීත භාවයක් ඇති වෙනවා. උපනෝපන් සියලු පාපක අකුසල ධර්මයේ අයින් කරනවා මේ වාගේ සරත් සමයේ එන වැස්සකින් සියලු ගස් කොළන් වල තියෙන දූවිලි වාතයේ තියෙන දූවිලි ඔක්කොම බිමට බස්සලා වාතය පිරිසුදු කරන්නාසේ. නමුත් ඒ ආනාපාන සති සූත්‍රයේදීක පාවිච්චි දේශනා කරලා බුදුසසුන කියනවා ආනාපාන සති භාවනා භික්කවේ ආනාපාන සති භාවනාව ප්‍රඥාවන්තයිට විතරයි මම කියන්නේ දුෂ්ප්‍රඥයින්ට කල්ලන්න බෑ කියලා. ඒ තරම්ම ඒක ඉදිරියට යනකොට ඒක තියුණු කරගන්න යනකොට හොඳ සූක්ෂම සමාධියක් අවශ්‍යයි. නැත්නම් තියුණු ඥානයක් අවශ්‍යයි. ඒ ඥානය අනුව තමයි මේ සමාධිය ප්‍රීති අවස්ථාවේ ඉඳලා සුඛ අවස්ථාවටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම භාවනාව ප්‍රීතියක් වඩපත් කරගන්න නම් පැමිණි දුක් පැණිරහයි කියන මේ සිංහලයේ වචන තමයි අපි දවස් දෙකමාරක් ඉගෙන ගන්න. භාවනාදී පැමිණෙන හැමදේම සැපක්. ඉතින් යෝගාවචරයා මේ ඒ භාවනාදී පැමිණෙන එක දුකක් කරගත්තට පස්සේ ඒ යෝගාවචරයා සාපේක්ෂතාවය දන්නේ මේ අපි භාවනාවේදී මතුවෙන දුක නිසා කාම තෘෂ්ණාව දුරුවන් කරනවා. කාම තෘෂ්ණා දුරුවන් කරන්නේ භාවනාව ගන්න. ඒතකොට භාවනාවේ හම්බෙන්න සැපක් නැහැ. දුකක් තමයි තියෙන්නේ. නමුත් මේ දුක කාමයේ දුරු කරපාට ලකුණක් කියලා තේරුම් ගත්ත කෙනාට මේක ප්‍රීතියක් පහළ මගේ කයි වේදනාව තියෙනවා මම දාන්න. එහෙම නැත්නම් නපුරු සද්ද මට ඇහෙනවා. අනවශ්‍ය හිතවිලි එනවා. ආනපනෙන් හිත පිටපයින්. සක්මන් කරන හිත පිටපයින් මේ ඔක්කොම මම දැන් දාන්නේ. මේ ඔක්කොම දන්න නිසා මම දන්නවා මම ඉන්නේ කාමීත්‍යාචාරය නෙවෙයි කියලා. මම දන්නවා මම ඉන්නේ සතුම් මරමින් නෙවෙයි කියලා. මම දන්නවා මම ඉන්නේ හොරකම් කරමින් නෙවෙයි කියලා. මම දන්නවා මම බොරු කියමින් නෙවෙයි ඉන්නේ. මම ඉන්නේ සුරාපානය කරමින් නෙවෙයි. දස අකුසල් වලින් වෙන් වෙලා. එහෙම නැත්නම් කාම තණ්හාවෙන් වෙන් වෙලා. මම ඉන්නේ මේ දැන් දන්න කියන්න පුළුවන් දුකක. මේකත් දුකක් තමයි. නමුත් මේ නිසා ගෙවම් කරන්නේ මහා කන්දක්. දුක් කන්දක්. ඒ නිසා දුක්ඛන්ද ගෙවන් කිරීමට මේ දැන් පැමිණලා තියෙනවා දරන්න පුළුවන් දරතයක් දරන්න පුළුවන් වෙහෙසක් දරන්න පුළුවන් දැවිලි තැවිලි. ඒ දැවිලි තැවිලි ටික ඉදිරිපත් කරන්නේ මට භාවනාවකට මෙහෙම මෙහෙම වෙනවයි කියලා. එයා ජයග්‍රාහී හැඟීමකින් එයා දන්නවනම් මේ පුංචි දැවිලි තැවිලි නිසා මං කොච්චර දුක්ඛන්දක් ගෙවම් කරනවද කියන එක දන්නවනම් ප්‍රීතියක් පාටපත් වෙනවා. ඒක නිසා එයා ඊට පස්සේ භාවනා කරනකොට පැමිණෙන මොන අරමුණක් වුණත් විස්තර කරන්නේ සැපක් නිසා නෙවෙයි දුකක් තමයි. නමුත් ප්‍රයෝජනේ සලකලා මේ දුක මතුවීම නිසා විශාල කාම සුඛ කාම ගුණයක්ම යටපත් කරනවා. නිසා මම දැන් දන්න දුකක ඉන්නවා කියන්නේ අනිවාර්යම සතිය. අනිවාර්යම ඉලබිලා. අනිවාර්යම වර්තමාන. ඒ වර්තමාන තියෙන බව තමයි මේ කයේ වේදනාව දන්නේ. යම් වේලාවක අපේ හිත කය නැත්තම් අපි ඉන්නේ කාමේ. ඒකට කය වේදනා නැහැ. ඒකට ඇහෙන සද්ද තේරෙන්නේ නැහැ. හිතට හේතිවිලි දන්නේ නැහැ. ඒ මොකද අපි මත් වෙලා කාමේ බදාගෙන එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක වෙන කෙනෙක් ගැන එක්ක වෙන තැනක. ඒක නිසා ඒක ගවන් කරගෙන මේ කයට පැමිණෙන වේදනාව පවා ඇහෙන සද්දේ පවා හිතවිල්ල පවා දුකක් උනාට සැපක් කියලා ගන්න කියන බුදුහාමුදුරුවෝ. ඒක හරිම අමාරු තේරුම් ගන්න. මේක මහානි දුකක් තමයි. ඊට පස්සේ පරිච්ඡේදයකින් නමුත් දුකක් කියන්න එපා. මේකට ප්‍රමෝදයක් කියන්න, මේකට ප්‍රීතිය කියන්න, මේකට සුඛ සති සම්පජඤ්ඤය කියන්න, පස්සද්ධිය කියන්න, සුඛය කියන්න කියන. ඉතින් ඒක හරියට බ්‍රේන් වොෂ් කරනවා වගේ. මේ පැමිණි දුක පැණිරහයි කියපන් කිය. ඉතින් යෝගාවචරයෙන් දුක නම් කොහෙද පැණිරහයි කියන්නේ? නෑ නෑ, ඒ දුක දන්න මේ දුක නිසා ඔබ කාම තණ්හා දුරු කරලා තියෙනවා. දුරු කිරීමන පුංචි දුකක් උඹට හම්බ වෙනවා. දුක තියෙන බව තියෙනවා කියන්නේ සතිය තියෙනවා කියන්නේ. ඒක උඹ සතුට දාගත්තයි කියන ප්‍රතිපදාව දන්නවා. උඹ ධම්මා සංකප්පේ ඉන්නේ. අන්න මේ සතුට දන්න කෙනා Taman වෙත පැමිණෙන හැම දෙයක්ම වාර්තා කරනවා. වාර්තා කරන්නේ බංකොලොත් භාවයකින්, ઈચ્છා බංගත්වයකින්, නිහීන භාවයකින්, තුච්ඡ භාවයකින්, උච්ඡේද දෘෂ්ටියකින්, නාස්තික දෘෂ්ටියකින් නෙවෙයි. අදන්න මට මෙන්න මේ දුක් තියෙනවා. මට මේ මේ විදිහේ කරදර තියෙනවා. මට මේ විදිහේ ශබ්ද ඇහෙනවා. මට මේ විදිහේ වේදනා දැනෙනවා. මම ඒතියෙද්දිත් ආනපානේ බලනවා. මම ඒතියෙද්දි සතිය හදන්න බලනවා. මට ඒකකොට පේනවා. සතිය වැඩි වෙන්න වැඩි වෙන්න කය වෙනදා නොදැනීච්ච වේදනා ගොඩාක් දැනෙන්න පටන් ගන්නවා. වෙනදා පුංචි ශබ්ද පවා දැන් කරදරකාරී ස්වරූපෙට පේනවා. වෙනදනේ දැඳනිච්ච හිතවිලි පවා දැනෙනවා. එතකොටම හැබැයි හොඳට කොච්චර වේදනා හිතවිලි ශබ්ද තිබ්බත් මේ ගෙවෙමින් පවතින ආනපානෙ බොහෝම සූක්ෂමව පේනවා. මේ ආනාපානෙ පෙනීමට මේ වගේ බාධා කරනවා සමහර වෙලාවට. නමුත් 100ක් බාධා කරන්නේ නැහැ. අන්න ඒ වගේ මේ හිතවිලි වේදනා සද්ද මැද නැත්නම් මේ අභියෝගතා මැද මේ බාධක දිවීම් තරංගයක් වගේ ඒ තියෙද්දිත් පේන පේන වෙලාවේ ආස්වාස් ප්‍රසවාසී පේන පේන වෙලාවේදී තබන තබන පීවරේ වම දකුණ තියෙන පේන පේන වෙලාවේදී තමන් කරන කියන දේ විස්තර බොහෝම සූක්ෂම ඉදිරිපත් කරන්න දන්නවනම් ඒ කියන්නේ ආ බලන්නත් දන්නවා සංකල්පෙත් හොඳයි. දෘෂ්ටියත් හොඳයි. යම් වෙලාවක වார்த்தාවට වැතුල් කරන්නේ නැත්නම් ඒ කියන්නේ පෙනුනට ඕජාව අහුලන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් මැණික් ඉල්ලම කොට ගත්තට මැණික් අහුලන්න දන්නේ නැහැ. ඉතින් මහන්සිලා ඉල්ලම කොට ගන්නව ගරන්නේ ඒ වගේ යෝගාවචරයට මේ ප්‍රීතිය යහ ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන් එකට කියන්නේ පීති පරණතා සමාධි කියලා කියනවා. පීතිය දික් කරගන්න සුළු සමාධියකට ගණ්ඩ නොකිය විච යමක් වශයෙන් කියනවනම් පැයක් වාඩි වෙලා ඉන්නකොට ඒ යෝගාවචරයට මොනම භාවනා දියුණුවක්වත් නැති වුණාට ඒ පැයේ 100ට 100ක්ම සිල් රැකෙනවයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. සතෙක් මැරෙන්නෙම නැහනේ. හොරකමක් වෙන්නෙම නැහනේ. කාමීත්‍යචාරක වෙන්නෙම නැහනේ. බුරු කේලම් හිස් වචන පරිසවචන තියා කතා කරන්නෙම නැහනේ. මත්පැන් වීමක් එහෙම නැත්නම් මත්වීමක් තියා එයා උත්සාහ කරන්නේ මේ කයේ වේදනාවක් හරි දැනෙන දේ නිසා මදයක් පමාදයක් නැහැනේ. ඉතින් අපිට කියන්න පුළුවන් දේ විදිහට භාවනාවකින් තොරව පැයක් ගත කරලා අනේ මේ බැයේ සත්‍යයක් මරුන්නේ හොරකමක් උනේ නැහැ. කාමීත්‍යජාරයේ අදහසක්වත් ආවේ නැහැ. බොරුවක් කියලාවක් කිස් වචනයක් නැහැ. මදයක් පමාදයක් නැහැ කියලා මොනම జగදෙකුටවත් කියන්න බෑ. ඒ නිසා මේ පැයක් අපිට වෙන් කරගෙන පැය කය හොල්ලන්න තුව තියාන හිටියත් සංසාරයක් විඳපු කර්ම ශක්ති ඒ වෙලාවේදී පටිසන්ධීමක් සිදු වුණාට අලුතෙන් සීලයට අදාළ කර්ම සිද්ධ වෙන්නේ නැහැ. වීතික්‍රම කර්ම දෙන්නේ නැහැ. ඊට පස්සේ යෝගාවචර දන්නවනම් ඒ කාලේ මට මෙන්න මේ මේ විදිහේ නීවරණ ධර්ම මතුවෙනවා. ඒ නීවරණ ධර්ම ගැන පශ්චාත්තාප වෙන්න එපා. නීවරණ බේනොයි කියලා කියන්නේ කාමච්ඡන්දේ කාමේ නැහැ. නීවරණ දැනෙනවයි කියලා කියන්නේ කාම රාගේ නෑ. මම මේ මේ නීවරණ ආව බව දන්නවා. ඒ නිසා මම යා කවුද කියලා දන්නවා. යම්ම වෙලාවක අපි හිතමු නීවරණ නැති බව දන්නවනම් නැත්තම් පරිඋත් ทาน මත්මෙත් කෙලස් නැති බව දන්නවනම් ඉතින් ඊට පස්සේ දැන් එයා ඉන්නේ සමාධි පැත්තේ. එතකොට බලන්න පුළුවන් ඒ ලක්ෂ කෝටි වාරයක් තියෙන මේ චිත්තක්ෂණ වල පැයක් ඇතුළේ තියෙන ලක්ෂ කෝටි වාරයක් තියෙන චිත්තක්ෂණ මෙන්න මේ චිත්තක්ෂණේ මගේ විතික්‍රම කෙලෙසුත් නැහැ, පරිඋත්ථාන කෙලෙසුත් නැහැ, නීවරණත් නැහැ කියලා කියන්න පුළුවන් නම් ඒකට බුදුහාමුදුරෝ කියන්නේ මහමෝධක වැටිලා. හත් දවසක් පීනුවත් ගොඩේ ඉන්න බැරි මහමෝධක වැටිලා ඉන්න මිනිස්සෙකුට දූපතක් හම්බුණා වගේ. එයාට දැන් රැලි මාලාවල් වලින් බේරිලා, මකරයන්ගෙන් බේරිලා, මිනිමෝරුන්ගෙන් බේරිලා ගොඩ වෙලා ඉන්න තැනක් තියෙනවා. මේක ගැන විතරයි කතා කරන්න ඕන. වටේ තියෙන මහා සාගරය ගැන, බය ගැන, කෙලස් ගැන කතා කරනවායි කියලා කියන්නේ අකුසල සමාපත්තිය. අර ඇති වෙච්ච කුසල චිත්තක්ෂණය ගැන කතා කරන දන්නවා අපි කියන එකට පීති පරණතා සමාධි. මේක දාන්න කෙනාට විතරයි සාසනය තියෙන්නේ. ඊට පස්සේ මේ කෙනා මේ විදිහට ඉන්න වෙලාවේදී ඉඳගෙන ඉන්න එක ගැන බලන්නේ ශක්විති රජකමක් හම්බුණා. මම පట్టල වාඩිලා ඉන්න වාඩිලා ඉන්න බව දන්නවා. ඒ හුදු දැනීමෙන් කාම තණ්හාව නැති වෙනවා. ඊට පස්සේ නීවරණත් නැති වෙනවා. නැති වෙච්ච බව දන්නවා. ඒ නිසා ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියලා කියන්නේ අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච නැති සතුටක්. රජ කෙනෙකුට දෙන්න බැරි සතුටක්. කිසිම අධ්‍යාපනයක් ලබන්න බැරි සතුටක්. ඒ නිර්ාමිෂ සුඛය වර්ණනා කරන දන්න කෙනාට විතරයි ඒ ඉඳගෙන ඉන්න එකේ සුඛය අපි කියනවා ඉඳුන් හිටුන් පහසුකම කියලා. සුඛය දැනෙන්නේ. අනේනද කිම්මිතරම් මෙතන වාඩිලා හිටියා සත්ත පහක වැඩක් උනේ නැහැ කොන්ද රිදුනා දණිය රිදුනා මඳුරෝ කෑවා කියලා අර ලයිස්තු ඔක්කොම චෝදනා පත්‍රය හදනවනම් ඉතී මිනිස්සු අපායට යන්න ඕනේ මෙතනමත් අපායක් හදාගන්න. ඒ මොකද සමාදම් වෙන්නෙම වැරදිච්චා. නිසා කවදා හෝ යෝගාවචරයට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නා දේ සතුටින් වාර්තා කරන්න පුළුවන්. පොළවේ මහ පොළවේ සපතු සෙරපු දාන්න නැතුව මේ පොළොව මහී කාන්තාවකට ඇවිදිනකොට ඒ සතුට ලබන්න පුළුවන් නම් මේක තමයි මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් උපරිම සතුටක් කියලා. ඒ කියන්නේ කියන වචනේ පවා එයා සතුටෙන් ප්‍රකාශ කරන්නේ. බත් කනකොට බත් කන බව දාන්න. ඉදිරිය බලනකොට ඉදිරිය බලන බව දාන්න. අත නමනකොට අත නමන බව දාන්න. දිගානකොට දිගාන බව දාන්න. මේ සෑම දෙයක්ම එතකොට ඉඳුන් හිටුන් පහසුකම් කියලා තමයි මේකට කියන්නේ. යම් වෙලාවක මොන්න සුකොබෝගී පරිසරයක ගත කරත් එයාට මේ ඉදුම් ඉදුම් පහසුකම නැත්තම් ඒ මිනිස්යාට ඒ කිසිම සුකොබෝගී ගති සුඛයක් නැහැ. ඒක නෙවෙයි කිය අනිත් පැත්තත් එහෙම යම් වෙලාවක හිත සුඛයට ආවනම් මොන කටුකොහලක හිටියත් ඒ මනුෂයාට ඒ සියලු කටුකොහල් මට්ටම් වෙලා සුඛයක් මතුවේ. ඒ නිසා මනවලකට සකස් කර ගන්නාලාද සිත යانے යන තැන අපිට සුකොබොබගේ ආසනයක් සකස් කරලා දෙන්නා වගේ යානයක් සකස් කරලා දෙන්නා වගේ හොඳ shock absorber තියෙන වාහනයක් suspension තියෙන වාහනයක් හදලා දුන්නා වගේ කොතන දැම්මත් හරියට සත පහේ කාශයක් උඩ දැම්මා වගේ පට්ටලව හිරිනවා. එහෙම හිත හදාගත්තේ නැති එකන රබර් බෝලයක් උඩ දැමගේ උඩ පැනලා පැනලා පැනලා පැනලා පාත්ම දැන්න ගසාගෙන යනවා. ඒ නිසා සුපතිට්ඨිත භාවය මොන පරිසරයකට දැම්මත් ඒක පටල වෙන ගතිය ඒ සුඛයේ ලක්ෂණය. කිසිම පටලයක් නැහැ සිල් නැති මනුස්සයා. කොහෙ ගියත් වැරදි. හරියට පළු රබර් බෝලයක් උඩ දැම්මා වගේ උඩ පැනලා පැනලා පැනලා පැනලා පැනලා පහත්ම තැනට ගමන් කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ තිබුණේ සුපතිට්ඨිත පාද. කොතරද කකුල තිබ්බත් කවදාකවත් lessන්නේ යක්කු මැදට ගියත් මිත්‍යා දෘෂ්ටියන් මැදට ගියත් ප්‍රේතයෝ මැදට ගියත් අපායට ගියත් උන්වහන්සේගේ පිහිටීම පට්ටලේ තාවුරුකමෙන් පේන්න තියෙනවා හොල්ලන්න පෙරලන්න අමාරු. ඒ වගේ ඉන්න ඉන්න තැන ලැබෙන ලැබෙන හැම අරමුණක්ම සතියට ගොදුරු කරගෙන මේක මම වර්තමානයේ ඉන්න බවට ලකුණක් නැත්නම් සති සම්පජාඤ්ඤයට ලකුණක් ප්‍රමෝදයට ලකුණක් කියලා ගන්න පුළුවන් වුණොත් ඒ මනුස්සයාට ක්ෂණ සම්පත්‍ය උපයෝග කෙනෙක් කියලා කියන බුද්ධෝත්පාද කාලය දාන නිටතරම මතක තියෙනවා manussත් ප්‍රතිලාභය හොඳට ඕම දාන්න. මම මේ ලැබපු manussත් ප්‍රතිලාභය තමයි මේ දුක් වශයෙන්, කරදර වශයෙන්, හිතවිලි වශයෙන්, වේදනා වශයෙන්, ආනාපාන වශයෙන්, පිම්බීම හැකිලිම වශයෙන්, වම දකුණු වශයෙන් විඳින්නේ ඕකේ සැපක් බලාපොරොත්තු වෙන්න එපා. ඔය දන්න එකම එළඹ සතිය එළඹ බවට කාරණාවක්. ඒකට යට තේරෙනවා මේක තමයි මේ ධර්මයේ තියෙන සද්ධර්මී මතු කරලා පෙන්නනවා එන එන චිත්තක්ෂණය සම්පූර්ණ ජීවත් වෙනවා මිසක් කන පින්දම් ගැහිලි පස්ත බැලිලි චරිචුරු ගෑවිලි නැහැ. එතකොට තේරෙනවා මෙහෙම ජීවත් වෙන නෙළුම්පතේ වතුර බිඳුව තිබුණාට නෙළුම්පතේ තැර නැතුව තියෙන වතුර බිඳුවක් වගේ අපි මේ කුණු සංසාර ජීවත් වුණාට කුණු සංසාරේ අල්ලා බදාගෙන නැහැ. කුණු සංසාරේ තැරවිලා නැහැ. ඒකම ජීවත් වෙනවා. හැබැයි ගා ගන්නෑ. ආන්න ඒ ශිල්පේ තේරුණාට පස්සේ තේනවා අන්න මේ විදියට ජීවිතේ දිහා බලන කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඊටාත්ම දුර්ලභයි. මුළු පත්‍රයේ කියවන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔක්කොම වැරදි ටිකක් තමයි ලියලා තියෙන්නේ. ප්‍රවෘත්ති අහන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ලෝකේ තියෙන වැරදි ටික සෝයර්මික ගෙනත් වෙනවා. ටෙලිවිෂන් එක බලන ලෝකේ තියෙන වැරදි සීරම ගෙනත් වෙනවා. නව කතාවක් අරන් බලන්න ඒකේ තියෙන දුක්ඛාන්ත දේවල්. චිත්‍රපටයක් බලන්න ඒකේ තියෙන ලෝකේ තියෙන නරක ඔක්කොම පේනවා. එකම ජනමාධ්‍යකවත් මේ ඡන සම්පත්තිය කියන එක දන්නේවත් නැහැ. ඒක නම් කමක් නැහැ මේ බෞද්ධයා දන්නේත් නැහැ. බෞද්ධයත් මේ මතු පිං කරලා මත්තට ස්වර්ගගත වෙන්න පිං කරනවා කියන එක බෞද්ධයාගේ වෙන භයානකම දුර්ලකමක් කියලා මේ දසුත්තර සූත්‍රයේම ලියලා තියෙනවා මේ සියලු පින්කම් කරන්නේ අවසාන දිවි ලෝකේ යන්නයි කියලා කිව්වහම ඔක්කොමත් හරි මුක්කම නරකයි වගේ තමයි. මේක කවද ලංකාවේ සාසනයට ආවද කියලා කියන්න දන්නේ නැහැ. මේ පින්කම් කරන්නේ මොකද මත්තේ දිවි ලෝකයන්. දෙයියෝ බලන්නේ මේ මනුස්ස ලෝකයට ආවිලා නිවන් දකින්නේ. අපේ කට්ටිය පොලිමේ ගිහිලා පූජා වට්ටි තියෙතිය අනේ අඬනවා දීයන්නාන්සෙට මට පිටරට යන්න වීසා එකක් හදලා දෙන්න අනේ මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න දෙයියෝ උදව් කරන්න. අයියෝ මේකට දෙයියෝ නම් කමන්නේ බුදු ආමරණවත් බෝධි පූජා දෙනවා. ඔයගොල්ලත් හිටියා නම් ඌව මේ වෙලාවේ ඌව තමයි කරන්නේ වතුර එකක් කරන වටේ කරකරන. ඒ වන්දේට පොලිමක් කන්න ගහගෙන පූජා පවත්නවා. ඒ මොකද ඒ ඔක්කොටම දිවි ලෝකයක් නෝනේ මේගොල්ලෝ තමයි කොන්තරත්කාර. මේ ආව මංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මේගොල්ලෝ තමයි පාර පෙන්නන්නේ. සාරිපුත්‍ර සාංශේ උසුළු විසුළු කරනවා. දැන් ඉන්න කට්ටිය සාරිපුත්ත හාමුදුරන්ට උසුළු විසුළු කරනවා. ඒ තරම් මේක බිම දාගත්තා. ඒ මොකද මේ වර්තමාන මොහොත මේ සක්විති රජකමක් වගේ වර්තමාන මොහොත පාගගෙන ඊගා චිත්තක්ෂණේ හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ වර්තමාන මොහොතේ වසුරු හෙලන. වර්තමාන මොහොත කෙලසනවා. වර්තමාන මොහොතේ සන්තෝෂෙන් ජීවත් වෙන මනසට ආයේ හෙට කරන දෙයක් නෑ හෙට කරනවා කරන්න දෙයක් කෙරෙයි. ඒකට උනන්දුනන කම නෑ. එයා දන්නවා හෙටට ගියත් මේකම තමයි. ආන්නේ විදියට ක්ෂණ සම්පත්තිය වටිනාකම දන්න ක්ෂණ සම්පත්තිය ප්‍රමෝදේ ගුණ ඇති කර ගන්න දාන්න ක්ෂණ සම්පත්තිය ප්‍රීතිය ඇති කර ගන්න දාන්න ක්ෂණ සම්පත්තිය සති සම්පජඤ්ඤයට අරමුණක් කර ගන්න දාන්න කෙනාට දුකක් තමයි ලැබෙන්නේ හැබැයි මේ දුක වර්තමානට එළඹ සිටි බවට අරමුණක් ආලම්බණයක් අඩයක් හෙට්ටුවක් වාංගුවක් කියලා දන්න කෙනා හොඳටම හේතුඵල ධර්ම පිළිගන්න කෙනා. එයා ඇයි මට මෙහෙම වුනේ? මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා කවදා ප්‍රශ්න කරන්නේ. මේ පේන දේ ඇත්ත වශයෙන්ම පේනවාද? භූතම් භූතතෝ පස්සත කියන විදිහට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ වශයෙන් දන්නවනම් ඔතන ධර්මයේ ඉහළම දැනුම. ඉතින් ඒ කෙනාට ආයේ මේ හෙට හෙට ප්‍රාර්ථනා කරන දෙයක් මට වැඩි ආර්යා හොඳින් ඉන්නවා අතන හොඳයි කියන දෙයක් ඇත්තේ නැහැ. අන්නේ ප්‍රීතිය උපේන කෙනාට විතරයි මේ සුඛය ඇති කරන්න පුළුවන් වෙන්නේ. අපි තේරුම් ගත්ත ක්‍රමයේ හැටියට අපිට මේ ප්‍රීතිය උපය ගන්න බැරි සැකේ. මේට වැඩි හොඳ ක්‍රමයක් ඇති අල්ලපු ගෙදේක නම් මට වැඩිය සැප විඳිනු ඇති. බුදුජානන් වහන්සේ කාලේ සවැත්නුර ජේතවනාරාමයේ ඉපදුනා නම් මේට වැඩි ලේසියෙන් නිවන් දකින්න පුළුවන් වෙයි. එතන මෛත්‍රී බුදුහන්තු වෙනකන් හිටියොත් එහෙම එකම ධර්ම මණ්ඩපයේදී ධර්ම දේශනාවට ඇවිල්ලා එකම මුළු ධම්සභා මණ්ඩපයේ මණ්ඩපයේම නිවන් දකින්නකොට නිකම්ම ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා මාත් නිවන් යයි කියලා සාදු කියන තමයි කට්ටිය බලාගෙන ඉන්නේ. එක්කෙනෙක්වත් දන්නේ නැහැ මේක උපයන්න ඕනේ කියලා. එක්කෙනෙක් දන්නේත් නැහැ උපේනවයි කියලා කියන්නේ මේ වර්තමාන මොහොතට එළඹ සිටිනවයි කියන එකයි. එක්කෙනෙක්වත් දන්නේත් නැහැ මේ වර්තමාන මොහොතේ තියෙන මේ සුඛය මේ ක්ෂණය ඥාන පිරිමකමක් නැහැ කියලා. එක්කෙනෙක්වත් දන්නේ ඒකට ලාභ සත්කාර සම්මාන සිලෝක අදාළත් නැහැ කියලා. අන්නේ දර්ශනීය ඇති කෙනා සත්පුරුෂයෙක් සද්ධර්මය එනතම් යහපත් පුරුෂයයි කියලා කියනවා. අමාරු. දකින්න අමාරුයි. ඉන්න හරියක් ඉන්නේ මේට වැඩිය හොඳ එකක් හිත අරන් දෙන්නම් කියන බිස්නස් කාර්යෝ තමයි මේකේ සාසනෙත් එහෙමයි. ඉතින් ඒක නිසා කවදා හෝ එහෙම දකින්න කෙනාට තියෙනවා සැක හැර දැකගන්නේ මොකක්වත් නෙවෙයි යෝගාවචරය මේ වර්තමාන මොහොතට එළඹුණ එකට මට බාධාවක් ඇත්තෙත් නැහැ ඊට වැඩිය සැපයක් නිවන් දැක්කත් නැහැ ඒ නිසා සමහර ලාට මට අවස්ථාවල් හම්බ වෙනවා ගිහිලා පිරිස් ඉදිරිපිට මේ විනාඩි 20ක 30ක විතර කෙටි 10ක 15ක 20ක වගේ කෙටි හඳුන්වා දීමකින් එයත්න්ට පරියන්කයක් කියලා දෙන්න. ඉතින් එතකොට පැයක බණ කියන්නේ නැහැ. දුවට පట్టල වාඩි වෙලා සමමිතිකව සමබරව තැහැල්ලුව වාඩි වෙලා මෙතන මම දැන් ඉන්නවා කියලා දන්න දහං ගැටයක් දාලා හිත ගණ්ඩ වර්තමානෙට ඔන්න ඕකටයි නිවන කියන්නේ කිව්වට පස්සේ කට්ටියගේ ඇස් දෙක උඩ යනවා. ওই තරම කංකුම් වගේ නිවන ලාභද කියලා. පොළේ විකුණන කංකුම් වගේ නිවන ලාභද මේ වර්තමාන මොහොතට ගත්ත පමණින් ඕකද නිවන කියන්නේ කියලා. ඌ ඕක තමයි තදංග නිබුදිය කියන්නේ. ඕක පැයම පවත්වන්න පුළුවන් ඕක තමයි rahat වෙනවා කියන්නේ. අම්බෝ ගල් ගෙනලා තිනවන ගල් වලින් ගන්න. මොකද ඒගොල්ලෝ දන්නේ මොකද්ද වෙන එකක්. මේ මේ මේ වෙලාවේ තියෙන එකක් නෙවෙයි. මේ එළඹ වාසය කිරීමක් නෙවෙයි. මේ පින් කරනකොට ඉබේම හම්බ වෙයි gediyak. නිකන් නිව්ටන් මහත්තයාගේ ඔළුව උඩට ඇපල් ගෙඩියක් කරනවා ඩෝංගල ඕන්න ගුරුත්වාකර්ෂණ නීතිය වැටුණා වගේ අපේ ඔළුවටත් වැටේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඩොග් ගාලා වැටේ වැටෙනකොට ඕන්න නිවන් දකි තත්පෙක් හැවහරිනවා වගේ වෙයි කියලා බලන්නේ. ඉතින් මේ ඇදහිල්ල නැති නිසා මේ එළඹෙන සිටින මේ වර්තමාන මනුස්ස ජීවිතේ ලැබිච්ච මේ චිත්තක්ෂණය තුල සියල්ලම තියෙනවා කියලා ඇදහිල්ල නැති නිසා අපේ ප්‍රීතිය අපි කාබාසිනිය කරගන්නවා. ඒ නිසා වර්තමාන මොහොතේ සුඛයක් නැහැ අපිට. ඒකේ ලුණු මදි වගේ පේනවා. එක්ක මිරිස් වැඩි වෙලා. මේක පදම් පදම ඇවිල්ලා නැහැ කියලා ඉතින් හොයනවා. ඉතින් ඒක නඩ සුඛයක් නැහැ. ඉතින් ඒක නිසා යම් වෙලාවක සැකහැර දැනගත්තොත් මේ ලැබිලා තියෙන එකට සමාදම් වීමයි මෙතන තියෙන ප්‍රධානම දේ කියලා. ඒකට පළවෙනි වතාවට ප්‍රමෝදයක් ඊට පස්සේ ප්‍රීතියක් පහළ වෙනවා. ඊට පස්සේ කියන ඔන්න එළඹ වාසික තමයි සති සම්පජාඤ්ඤය කියන්නේ. ඒක තමයි සුඛයට මාර්ගය. ඒකට යාට ඉඳගෙන ඉඳින්න ඉඳිල්ලේ ඉඳුන් හිටුන් පහසුකම කියන සුඛේ ලැබෙනවා. උලක් වල හිටියත් ලැබෙනවා. පිලක් වල හිටියත් ලැබෙනවා. ගෙන්දගම් පොළේ හිටියත් ලැබෙනවා. කොඩි ගහක් යට හිටියත් ලැබෙනවා. එම් වෙන මොනක්වත් අලුතෙන් අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මේ මේ සැකය නැති වෙනකොට ප්‍රීතිය පහළ වෙනවා. මේක තමයි द्वේෂය නැති කරන්න තියෙන එකම බේත කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙම නැත්නම් අපි ද්වේෂ කරනවා. ද්වේෂ තින්තක්වත් සුඛේ නෑ. ද්වේෂ කරන්න මොකේටවත් නෙවෙයි. මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණ කරන ද්වේෂය තමයි අඩුම ලංසෙන් කියන්නේ. ඒකයි අපි අනාගත සැලසුම් හදාන්නේ. ඒකයි අපි අනික් කෙනෙක් ගැන ප්‍රාර්ථනා කරන්නේ. ඒකයි අපි අනිත් තැනක් ගැන හිතන්නේ කොයි වෙලාවකවත් මේ වර්තමාන මොහොතට එළඹ වාසය කරන්න නැති නිසා. නිකන් සාමාන්‍යයෙන් ගැලපෙන්න සෙන් කතන්දරයක් කියනවනම් ඒ සෙන් මහස්ත කෙනෙක් ගා නැත්නම් ගුරුවරයෙක් ගාව දක්ෂ ගුරුවරයෙක් ගාව ගෝලෙක් ඉඳලා තියෙනවා. <clears throat> එයා හොඳට මේ ක්‍රමයේ අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ කිව්වලු මට ඔබ ඔබතුමාගේ අවසර තියෙනවා මම කැලේකට ගිහිල්ලා පැත්ත කරලා මට බලන්න ඕනේ කැලේට ගියත් මේ වර්තමාන මොහොතේ සැපේ තියෙනවද කියලා. මේ ගුරුවරයා කිව්වලු ප්‍රශ්නයක් නැහැ ඒක ආර්ය පරිශීනකතේ යන්නේ කියලා. ඉතින් මෙයා කැලේකට ගිහිල්ලා ඉතාමත්ම ස්වභාවික විදියට මේ හැම මොහොතම සක්විති රජකමෙන් ඉන්නකොට ඉතින් මී මැස්සෝ යාට මීපෙනි හදලා දුන්නාලු. සමනල්ලු ඇවිල්ලා අත්තටු ගහලා පවන් හැලුවලු. ගම්මු බත් වේලා බත් පිට බෙදුවලු. මේ ආම්දොත් හැම මොහොතෙම ඉන්න චිත්තක්ෂණයේ සැප. එයා ඉච්චරයි විඳින්නේ. ඒක තමයි සෙන් බුද්ධ ආගමේ තියෙන සරල ගතිය වර්තමානට එළඹ වාසය කරන. ගුරුන්වහන්සේ බලනකොට දැක්ක මේ මිනිස්සයා එළඹ වාසය කරනවා. හැබැයි මෙයාගේ තාම සැකයක් තියෙනවා නිවන් දැකලා නැහැ කියලා. වර්තමාන මොහොතේ ලස්සන දෙයක් ජීවත් වෙනවා. තම සැකයක් තියෙන නිවන් දැකලා නැහැ කියලා. පස්සේ ගුරුනාංශේ හොරෙන් ගිහිල්ලා අද අපි ඉන්න පාතේ ගියාට පස්සේ බලන්න ඉන්නවා. බොහෝම ලස්සන ගල්තලාවක මෙයා පත්කඩේලා ගත්ත වාඩි වෙනවා. ගුරුනාංශේ ගිහිල්ලා ඒ මනුස්සයා වාඩි වෙන තැන ගෝලයා වාඩි වෙන තැන ගල්තලාවේ බුද්ධ කියලා ලිව්වලු අකුරු තුන. නැත්නම් සෙන් බුද්ධ ආගමේ ජපන් භාෂාවෙන් ලිව්වා. අරයා දන්නේ නැහැ ගුරුවරයා ඇවිල්ලා ඉන්න බව. ගුරුවරයා පඳුරකට හැංගිලා ඉන්නවා. එයා තමන් ඉඳ ගන්න ආසනයේ බුද්ධ කියන වචනේ ලියලා තියෙන බව දන්නේත් නැහැ. එයා ඇවිල්ලා මෙහෙම පට්ටලේ ගන්නකොට දැකලු යට අකුරු වගේක් තියෙනවා. බලනකොට බුද්ධ. ඉතින් මම බුදු වෙලා නැහනේ. මේ බුද්ධ කියන වචනේ උඩ වාඩි වෙනකොට තමන් ගැන ඇති සැකේ නිසා එයා වැටුනේ ඩොක් කාලා බුද්ධ කියන වචනෙට වැටෙනවත් එක්කම බුදු උණයි කියලා කියලා කියනවා. හරියට ආනන්ද ආමඳුර හතර ඉරියව්වෙන් තොරව රහත් වුණා වගේ එයා මෙතෙක් කල් පිළිගත්තේ නැහැ තමන් බුදු කෙනෙක් නැත්තම් අවබෝධය ලැබුව කෙනෙක් කියලා සැකයක් තිබුණා. ඒකට තමයි ගුරුන් වහන්සේ ඇවිල්ලා කිව්වේ වාඩි වෙන ආසනේ බුද්ධ කියලා ලිව්වා. වැටුනේ අවබෝධය ලැබෙන. නිසා කවදා හරි මේ දැනට ලබලා තියෙන්නේ මේක මේ ලබන්නට තව අරකමදි මේකමදි පදමමදි මිරිස් මදි ලුණු මදි උම්මලකට මදි කියන එක තමයි අකුසල් කියලා කියන්නේ. ඒ නිසා අඩු ගානේ අපි නිකන් හිතමු නිකන් දැක බහුල කෙනෙකුට වුණත් තමයි හොඳට පట్టල වාඩි වෙන්න ආවයි කියන දා අපි භාවනා මධ්‍යස්ථානට ආවා සීලය අලුත් කරගත්තා කවුරු හරි දෙන බතක් කාලා ජීවත් වෙන පොරොන්දු වුණා ඒකල පట్టල වාඩි වෙලා ඉන්න වෙලාවක එයාට තේරෙනවා නම් දැන් මට මේ හම්බෙලා තියෙන ස්ථානේ මට හම්බෙලා තියෙන මේ සීලි මට හම්බෙලා තියෙන මේ කමටහන නොමිලේ ලද දෙයක් ඒ නිසා මම අතින් කිසිම අකුසලයක් වෙන්න ඕන කමක් නැහැ අනුන්ගෙන් බතක් කාලා අනුන් එළදී පැදුරක බුදියන්නේ මම අනේ මේ ලැබිච්ච චිත්තක්ෂණය කොච්චර වටිනවද කියලා ඒ තමන් එළඹ සිට මේ චිත්තක්ෂණයට අගය කරන්න පටන් අරගත්තොත් මොනම සාක්කයක්වත් නැම් නෑ කියන්නේ එපයි කියන්න බෑ කියන්න. තමන්ගේ සැකේ විතරයි තියෙන්නේ. අඩු ගානේ මේ සිල් අරගෙන අනුන් දෙන බතක් කාලා ඉඳලාදී දැන් සතුටු වෙයන් ඔච්චරයි උන් එහාට මොකක්වත්ම නැහැ කියලා මොනම තාලකින්වත් ගන්න බෑනේ. බුදුසජාණන්සේ සඳහන් කළා තියෙනවා දිත්තේ දට්ටබ්බන්න මඤ්ඤති දට්ඨාරම් මඤ්ඤති අදිත්තං මඤ්ඤති දට්ඨං මඤ්ඤති කියලා. මහණෙනි උඹලා පේන දෙයට වැඩිය දැකිය යුත්තක් මේ ලෝකේ නැහැ. ඕක නොදැකී කියලා කියන්නත් එපා. උවිත වැඩි දෙයක්වත් නෑ ඕක තමයි. නෑ අපිට නෑ නෑ අම්මෝ දිබ්බ චක්කුව හම්බුනොත් එහෙම වෙනස්ම එකක් වෙන්නේ. ඒ නිසා මේ දිබ්බ චක්කුව හම්බෙලා නැති නිසා තව තටමන. මේ ඇහෙන දෙයට එහයින් මොකක්වත් නෑ. කියවන්න කාලකාරාම සූත්‍රේ. ඔයින් එහා ඇසිය යුත්තක් මේ ලෝකේ නැහැ. නැසිය යුතු දෙයක්වත් නෙවෙයි ඇහෙන්නේ. ඔච්චරයි. ස්පර්ශයක් ලැබෙනවා නම් මුතයක්, නාසයට ගඳක්, දිවට රසක්, කයට පහසක් ඔච්චරයි. ඔයින් එහා මොකක්වත් අපේක්ෂා කරන්නත් එපා. මොනවත් ලැබෙන්නේත් නැහැ. ඕක නොලැබෙයි කියලා හිතන්නත් එපා. ඕක බාරගත්ත ඉවරනේ. අපිට කරන්න බැරි මොකක්දෝ සැකයක් තියෙනවා නෑ නේ රහත් වෙනකොට අංගෙනව ඇති රහත් වෙනකොට බුදු රැස් වීදිනවා ඇති. රහත් වෙනකොට 18 රියන් වෙනවා ඇති. ඉතින් ඒ ටික වෙලා නැහැනේ. ඉතින් කවුරු දිහා බැලුවත් රහතන් වහන්සේ කියලා බලන්නේ මිනිස්සෙක් වෙන්න බෑ. ඒ මිනිස්සු ගා වෙනමම මේ මේ ලක්ෂණ තියෙන්න ඕනේ කියලා මේ උප්පත්ති ලැබිච්ච මේ manussකමම පෙරකල පිනකට ලැබිච්ච එකක්. ඕක බුද්ධි විඳපන්. විජීවත්වයන් කඹරන්න එපා, හීන බලන්න එපා, අනාගත සැලසුම් කරන්න එපායි කියන මේ සැකය දුරුවන් කරන්න වෙන කාටවත් බෑ. බුදුහාමරණවත් බෑ. තමන්ම කරලා කරලා කරලා කරන්න කරන්න තේරෙයි මේ විඳගෙන වාඩි වෙලා ඉන්නකොට සැපයක් කොයිද ලෝකේ. පොළවේ ඇවිදිනවා විතර සැපයක් කොයිද ලෝකේ. තමන්ගේ බට්ටි කනලා කනවා විතර සැපයක් කොයිද ලෝකේ. ඕකට සතුට වෙනවනම් ඒක ඒක කරන්නේ හරීම පිරිච්ච තෙදවත්ත ගතියකට සැක ඇරලා කරනකොට. ආනේ සැකය ප්‍රීතියට ප්‍රතිපක්ෂ වෙන අතර සැකයෙන් ප්‍රීතිය නැතුව කරන දේ සුද්ධ ද්වේෂය. මේ ද්වේෂය තමයි සියලු මානසික රෝග වලට හේතුව. මේ ද්වේෂය තමයි සියලු කායික රෝග වලට හේතුව. ඒ නිසා මේ සතියෙන් ඉන්න කෙනාට කිසිම මානසික රෝගයක් නැහැ කායික රෝගයක් නැහැ කියන්නේ නෙවෙයි හදන්නේ. නමුත් සතිය තියෙන එකනට ඒ තියෙන කායික මානසික රෝග අඩුම මට්ටමේ තියෙන. එයා නිතරම බලනවා පිරිසිදු ලේ ධාතුවක් ඇතුළේ ජීවත් වෙන්න. එයා බලනවා නිතරම ස්නායු පද්ධතිය බොහොම පිරිසිදු ජීවත් වෙන්න. එළඹ වාසය කරන්න එතකොට විෂ බීජයක් හිතින්න බෑ මේකයි. බුද්ධජානනාංශයට තත්ලෙඩ වුණා. ඒක ඇත්ත. නමුත් අදුම මට්ටමක සිද්ධ වෙනවා. ඒ නිසා අපට පුළුවන් මේ ජීවිතයේදී හැකි සංඥාවෙන් බලලා අපි විතර පිං ඇති කිසිම කෙනෙක් මේ මුළු ලෝකයේ ඇත්තේ නැහැ. මොකද අපි සංසාර දුක දැනගෙන ගැලවීම සඳහා කටයුතු කරනවා. අනික් මිනිස්සු තාම දුක වඩනවා. ඒ නිසා අපි දැන් අඩු ගන්න දුක් වඩන්නේ නැහැ. හැබැයි පරණ කරපුවට එනවා. අන්නේ පැමිණිච්ච ටික පරණ නායක පොලිය ගෙවනවා වගේ. මේකට සතුටු වෙන්න. සතුටු වෙනකොට ගෙවීමක් සිද්ධ වෙනවා අලුතෙන් රැස් වෙන්නේ. ඒකට මේ සතුටෙන් ඒක ගෙවන්නේ මොන තරම් ආඩම්බරයකින්ද පරණේ වගේ වෙනවා. අලුත් චෝදනා නැහැ. අන්න ඒ වෙනකොට द्वේෂයට ඉන්න බෑ. ඒ द्वේෂයේ ප්‍රතිපක්ෂ භාවය තමයි මේ සුඛය කියලා කියන්නේ. ඒ නිසා යම් වෙලාවක Tamanට ඉඳුන් හිටුන් පහසුකම එනවනම් ඒ මනුස්සයා ඉන්නේ පුදුම කරුණාවක පුදුම මෛත්‍රියක පිපිච්ච මලක් වගේ අම්මා ගොඩක් ඉන්න බබෙක් වගේ පැලැස්සට ගිය හාවෙක් වගේ පැලැස්සට ගිය මුවා වගේ Tamanගේ රාජධානියේ ඉන්නේ. එයාට මේ අරක ලැබුන්නේ මේක ලැබුන්නේ කියලා කතාවක් ඇත්තේ නැහැ. ඒකට තමයි මේ අහෝසුකම් අවෝසුකම් කියලා මේ රජකම තැහැරලා ඇවිල්ලා මහානකම් කරන භික්ෂුවක් කිය කිය හිටිය කියලා කතාවක් තියෙන්නේ. මේ හැම චිත්තක්ෂණයක්ම පුදුම සුඛයක් තියෙනවා. හැබැයි අර විදිහට හැකි සංඥාවෙන් බලන්නේ නැති එකනට ඒක පේන්නේ ලුණු මදි, අඹුල් මදි, උම්මලකඩ මදි වගේ තමයි. ඒ නිසා අපි සාකච්ඡා කරමු පුළුවන් වෙලාවේ හම්බ වෙච්ච වෙලාවේ අපි දැනට මේ කරගෙන යන වැඩපිළිවෙලේදී පැමිණි දුක් පැණිට හයි කියන මූලධර්මයේ මත ඉඳලා ඒ ඒ චිත්තක්ෂණේ ඒ ඒ ඉරියව්වේ සුඛය ලැබෙන හැටි. එහෙම නැත්නම් වෛරය පිටු දකින්න හැටි. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ආනාපාන සති සූත්‍රයට අටුවාව සපේන අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා සැක හැරලා මේ ආස්වාස් ප්‍රසආසයරා සම්පූර්ණ නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණාට පස්සේ ආස්වාසය ආස්වාදයක් වෙනවා කියන සුඛයක් බාටපත් වෙනවා ගන්න හුස්මක් පාසා සියලුම සාධනීය ශක්තිය Tamanට ලැබෙන බව තේරෙනවා. හුස්මක් දකින හැම වෙලාවෙම මිනිස්සෙක් වශයෙන් මට කරන්න පුළුවන් උප්පරිම මං කරලා තියෙනවා. පරිසරයටත් කරලා, ලෝකයටත් කරලා, Tamanටත් කරලා ඒ නිසා යා හුස්ම නිවන වගේ එහෙනම් ආස්වාසය ආස්වාදයක් කරගන්නකොට සුඛ පටිසංවේදී අස්සසි සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්සසි සාමීති සික්ඛති කියනවා. මේක ඉස්සල්ලා යා පීති පරිසංවේදී අස්සසි සාමීති සික්ඛති ඊටි පරිසංවේදී පස්සසී සාමිති සික්කති කියනොට ආනාපානෙන්තර වෙන සැපක් නැහැ. මට දැන් අහුවෙලා තියෙන එකක් අහුණත් මට අහුවෙලා මම මේක සැකහැර දැනගන්නවා කියපු ගමන් ආස්වාසේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච uppannā uppannē පාපකේ අකුසලේ ධම්මේ අන්තරධාපේති රූප සමේ හුස්ම කියලා කියන්නේ සම්පූර්ණ සද්ධර්මේ වාගේ තමන්න තේරෙන පටන් අර ගන්නවා නොමිලේ ලද මේ හුස්ම සියලු පව් ගෙවම් කරලා සුද්ධ භාවයකටපත් කරනවා. අපි මෙතෙක් කල හුස්ම ගන්නකොට කොහෙද හිත තියාන හිටියේ? දැන් නම් මේක එලඹිලා තියෙනවා. දැන් නම් බණ අහලා අහලා මෝඩකම් ගෙවිලා ගෙවිලා එලඹිලා තියෙන එලඹුණාට පස්සේ ආස්වාසයක තියෙන සුඛය. ඒකේ තියෙන සියලුම සාධනීය ශක්තිය නැත්නම් කම්පන වේග මේකේ තියෙනවා. ඒ හුස්ම ටික අරගෙන හුස්ම ටික පිට කරනකන් සම්පූර්ණ චක්‍රේ බලනකොට යාට තේරෙන්නේ අභ්‍යංගනයක් කරනවා වගේ. මුළු ඇඟම මසාජ් කරනවා වගේ ශාන්ත ගතියක්, ප්‍රණීත ගතියක් තේරෙනවා. තේරෙන්න පටන් ගන්නවා මම කවදද ජීවත් වුණාට හුස්ම අරන් තියෙන්නේ කියලා. ජීවත් වෙලා තියෙන හෝස් හෝස් හෝස් හෝස් ගලව ආසිය දුවනකොට වගේ ස්ටීම් එන්ජින් එකක් වැඩ කරනවා වගේ බස බත බත බත ගාලා දුවන මිනිස්සු නම් ඉන්නවා කොච්චරද බෑ එක එක්කත් මේ ගන්න හුස්මක තියෙන ජීවය තේරුම් ගන්න දන්නේ ඒක නිසා මේ පිළිබඳව Hindu පැත්තෙන් කතා කරන දීපක් චොප්රා එයා කතා කරලා කියනවා මේ හුස්මේ තමයි ආයුෂති මිනිසෙකුට Hindu ආගම හැටියට උපදිනකොට මෙන්න මෙච්චර හුස්ම ගන්නක් එයාට ආරම්භක ශේෂි වශයෙන් හම්බ වෙනවා. එයා කියන අවුරුදු 120ක් ඉන්නකොට මට ඉලක්කම හරියට මතක නැහැ කෝටි 13ක් උඹට හුස්ම හම්බ වෙනකොට පරිස්සමෙන් පාවිච්චි කරුවොත් 120 වෙනකොට 130ක් උනත් ඉන්න පුළුවන්. ඔක ඉක්මනට ඉක්මනට ගෙවලා දැම්මොත් උඹ අවුරුදු 80 විතර මැරලා මේ ආතතිය කියලා කියන්නේ හයියෙන් හුස්ම ගන්නවා කියන එක. අසහනය කියලා කියන්නේ හයියෙන් හුස්ම ගන්නවා කියන එක. ඉතින් අපි මොන දෙයකට හරි ගිහිල්ලා ගියාවත් ඉතින් ඉටිබන්ද බදවැත්තෙන් පත්තු කරා වගේ පත්තු වෙලා තෙමේ උණු වෙලා ගෙවෙන්නේ. අද අද තියෙන සමාජය එතන. කවුරු හරි දන්නවනම් මට මෙච්චර උස්ම ගන්නක් ආදම්බක සීජ වශයෙන් තියෙන ඔක ඊටාම සාන්තව ගන්න කෙනාට ආස්වාසයට ප්‍රසමාන ප්‍රසවාසයේ ගන්න කෙනාට ආවේග සමබර වෙනවා. ආස්වාසයට ප්‍රසවාසයේ දිගන සීතල වෙලා වැඩි. ආස්වාසයට ප්‍රසවාසයේ අඩු නම් තදබල ආවේගික ඉන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනසවල. ඉතින් ඒක හොඳට දන්නවනම් මට ආස්වාසය ගණන් කත කරනකොට ඒ Hindu ක්‍රමයේ හැටියට ප්‍රාණයාම කරනකොට 1 2 3 4 කියලා ආස්වාස කරන්න. ඒක 1 2 3 4 කියලා අල්ලගෙන ඉන්නේ කියනවා. ඊට පස්සේ 1 2 3 4 කියලා පිට කරන්න කියනවා. ඊට පස්සේ 1 2 3 4 කියලා පිට කරලා අල්ලගෙන ඉන්නේ කියනවා. ආයෙකක් ගන්න ඉස්සරහ. එතකොට තේරෙන්න පටන් ගන්න මේක තමයි සෞඛ්‍ය සම්පන්න සමීකරණය. කාටවත් මේක නැහැ. ගාලා හුස්ම ගන්න ගාලා දාන හරියට මාලිගාවත් ලී මොලේ ලී ඔතනවා වගේ දරාස් බරාස් ගන්නවා ඉතින් නින්දර ගියාට පස්සේ ගොරෝන හැදිත් එච්චරයි භාවනා කරන්න ගිහලා සමහර ගොරෝන ඒකෙන් පේනවා අපේ හුස්ම කොච්චර විකෘතද කියලා කවදා හරි මේ කිනා දන්නවනම් මේ ගන්න හුස්ම තාමත්ම සාන්තව තාමත්ම තුනී කොළවර දක්වා අන්තිමටම බලන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දයාව ඒක තමයි ලොකුම මෛත්‍රී එනම් ලෝක සෞඛ්‍ය සම්පන්නකම. තමයි ලොකුම ආතතිය කම්පන වේගය. ඉතින් අපිට ඒක කරන්න වෙලාවක් නැහැ. මොකද දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, අම්මගේ ප්‍රශ්න තියෙනවා, බුද්ධඝම ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. ගාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතියා කියන මේ කෝටි 13න් කෝටි කීයක් ගිහිලා තියෙනවද කියනවත් අපේ ළඟ පොත් ලැබීමක් නැහැ. තව කෝටි කීයක්ද තියෙන කියනවත් දන්නේ ඒක නෙවෙයි වැදගත් දේ අපිට ඩොලර් එකේ ගාණ කීයද පෙට්‍රල් ගණන් කීයද පාන් ගෙඩියක් කීයද ඔන්න වැඩේ. ඕක තමයි කතා කරන්නේ. කිසිම කෙනෙක් Tamanට අනුකම්පාවක් නැහැ. කිසිම කෙනෙක් මේ හුස්මට ප්‍රාණයාමයට ආනපානට හිත තියන්නේ නැහැ. එයාටින් බලන්න කොච්චර අමනද කියලා බලන්න මනුස්සයා කියන සතා මේ උඹට තේක මේක තියාගනින් කියලා අපිට හම්බ වෙන ආරම්භක සේද මෙච්චර හුස්ම රැලි ගන්නවා. කිසිම කෙනෙකුට කිසිම හැඟීමක් නැහැ. ඔයේ හුස්ම ගන්න. ඒක සමබරත් නැහැ. ඉතින් හැම වෙලාවෙම මැෂින් එක දුවන්නේ කුරේ ගෙවිලා වගේ භාගයට ගොනා යන්නේ අඩමාණයට. මොකද හුස්ම ගන්න එක ගන්න එක එකක් පිට කරන එක එකක්. ඒක දන්නෙත් නැහැ. දැනගත්තට පස්සේ තියෙන එක කරන්න ගියාම ඉෂේකක් වෙනවා. ගණන් කරලා හුස්ම ගන්න එක ඉෂේකක්ම වෙනවා. ඒක පෙන්වන්නේ කොච්චර විකෘතිද කියලා වань එක හුස්මක. ඊට පස්සේ මේ ඊට පස්සේ කතාවක් කියනවා මේ නිකන් අපිට මේ බුදුහාමුදුරුවෝ කියපේක වෙන කෙනෙක්ගේ භාෂෙන් මේ කියලා දෙන්න හදන්නේ එතකොටවත් අන් ඇවිල්ලා තියෙන බව වැටහිද කියලා දැනගන්න. ඒක අවුරුදු 103ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් ඇමරිකාවේ ඒ වෙනකොටත් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන එයා කියලා තියෙනවා. උඹේ ජීවිතයට සම්බන්ධ ඉලක්කම් තේරම අමතක කරපන්. බ්ලඩ් ප්‍රෙෂර් කොච්චරද, සුගර් කොච්චරද, කුණු හරප ඔක්කොම දොස්තරට බාර දීපන්. සතුටින් ජීවත් වෙන්න. එකයි තියෙන්නේ බොහුස්මත් එක කොච්චර කිට්ටුද කියනවනම් ඒ තරම් ඔබ සතුටින් ජීවත් වෙන්න. අවසානයේ ලියලා තියෙනවා ඒ පිට වෙන හුස්මත් එක්ක තියෙන සතුට සම්බන්ධය තමයි සතුට කියන්නේ කියන්නේ. නිරෝධානුපස්සනාව කියන එකයි මේ මිනිස්යා මේ ඇමරිකන් භාෂාවෙන් කියන්නේ. හුස්ම නිරුද්ධ වෙන හැටි දැක්කනම් හොඳ නිරුද්ධ නිරෝධ සත්‍ය දකින්න කෙනෙක්. හුස්ම ගෙවෙන හැටි බලන්න. එතකොට දැනෙන සුඛේ තේරෙයි අපේ හිත කොච්චර සියුම් තැනකට අරගෙන යනවද කොච්චර සතිය සියුම් තැනකට ගෙනියනවද කොච්චර සුඛය සියුම් තැනකට ගෙනියනවද සම්පූර්ණ ගෙවෙන හුස්ම ගෙවෙන කම්ම බලانے හිටියොත් නිවනටම ගිල නැතක හැම හුස්මකම අවසානයේ ප්‍රසවාසයේම අවසාන නිවන තියෙනවා නමුත් අපි කොච්චර කුලප්පුද බලන්නේ එතන ගියාට පස්සේ ඊගාටන ආස්වාසිය අල්ලගන්න ඊගාටන සද්දේ අල්ලන්නේ වේදනාව අල්ලන්න හිතවිල්ල අල්ලන්න කාටද පුළුවන් අර සම්පූර්ණ ගෙවෙන හුස්ම සම්පූර්ණයෙන් ගෙවෙන්න ඇරලා අලුත් දෙයක් අල්ලන්නෙත් නැතුව එතන තියෙන මේ සුඛය නැත්නම් ආස්වාසයේ තියෙන ආස්වාදේ නැත්නම් ප්‍රස්වාසයේ තියෙන මේ ඉදුම් හිටුන් සුඛය ඒක දන්න කෙනා එතෙන්ට යන්න හැදුවොත් මේ මරණ චිත්තක්ෂණේ කවුරු හරි වහබෝන වෙලාවක ගහන වෙලාවක ඒ මනසට බාහිර කිසිම බලපෑමක් ඇති කරන්න බෑ. යා බලන්නේ අන්තිමට තමයි හුස්ම ගෙවෙන හැටි බලන්න ඉන්න. ඔබ පුළුවන් නම් ජීවිතේට වද දීපං, කයට වද දීපං. මම කරන්නේ හුස්ම ගෙවෙන හැටි බලන්න. මරණ චිත්තක්ෂණීවද බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා චාරිමක පස්සාසපි ඥානතෝව නිරුද්ධಂತಿ. රාහුල පුංචාම්දුරණ කියනවා රාහුල පණ තියෙන වෙලාවේ ආස්වාස් ප්‍රසවාසයේ පුහුණු කරපු කෙනාට අන්තිම හුස්මත් දැක දැක දන දන යන්නේ. කලකොලයක් එන්නේ ඒ තරම්ම සතිය ආරක්ෂක ධර්මය සතිය ආරක්ෂාව අවසාන හොස්මට පවා දෙනවා. ඉතින් මේ සාධ්‍යයක් කරනකොට හුස්මේ අවසානේ බලන්න බෑ. වේදනාවක් කරනකොට හුස්මේ අවසානේ බලන්න බෑ. හිතවිල්ලක් කරනකොට හුස්මේ අවසානේ බලන්න බෑ. කියනවනම් අපි කවදාද මේ මරණ චිත්තක්ෂණේ හුස්මේ අවසානේ බලන්නේ? මරණ චිත්තක්ෂණත් එක්ක බලනකොට ওই හිතවිල්ල ওই සද්ද ওই වේදනා උච්චරම ලොකු කරදරයක් කරන්නේ නැහනේ. හැබැයි ඒක කරදරයක් වෙන්නේ අපි දන්නේ නැහැ. අපිට සැකයි මේ හුස්මේ අවසානයේ බැලීම මොන සිද්ධියක අවසානයේ බැලීමත් එකයි. එහෙනම් හුස්මේ අවසානයේ බැලීම ওই මොනම දෙයකින්වත් වළක්වන්න බෑ පුහුණු කරලාද මනසක් ඇති කෙනා. ඒක නිසා කාට අපිට බයින්වයි කියලා කියමු අපි. නැත්නම් අපි කාට හරි බයින්වයි කියලා කියමු. නැත්නම් අපිට කවුරු හරි ගහන. අපි කාට හරි ගහන. නැත්නම් කාට හරි ස්තුති කරනවා. ඒ ඔක්කොම කරනකොට තමයි හුස්ම යන හැටි බලාන කරනවා නම් ඒ මනුස්සයා කරන වැඩේ පුදුමාකාර ගෞරවාන්විත ගතියක් තියෙනවා. ඒ කරන දේ එළඹ වාසය කරලා කරන්නේ, දෝතිම්ම කරන්නේ, ඒ වැඩේ පුදුම තෙදක් තියෙනවා. මට මතකයි අමාරු විභාගයකට මම ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේක පරීක්ෂා කරලා බැලුවා. මම දන්නවා හොඳටම මයි ළඟ මේ විභාගේ පාස් වෙන දැනුම නැති බව. පේලුණත් එකයි මට පාස් වුණත් එකයි. මට කිව්වා ගිහිල්ලා හුස්ම තුනක් ඉවරනකම් බලන්නේ කියලා. තද බල විදියට ප්‍රශ්න මතුවෙන්නේ ඉස්සෙල්ලා මම කරපු දේ ඒ හුස්ම තුනක් ගෙවෙනවා බලනකොට තමන්ගේ ගෙදර ගියා වගේ කිසිම වෙලාවක විභාග මධ්‍යස්ථානක ඉන්නවා මං ඉන්නේ පරීක්ෂකවරු ඉදිරි පිට මගෙන් බරපතල ප්‍රශ්න එහෙ මොකුත් නැහැ අර පුරුදු කර භාවනාවට හිත ගිය ගමන් සෙල්ලම් ගෙදරකට ගියා වගේ විවේක තැනකට ගියා වගේ ඕනේ ප්‍රශ්නයක් අහපන් ආන දෙයට උත්තර දෙනවා. දන්න දෙයින් උත්තර දෙන්නේ මැරෙන්න නෙවෙන්නේ, පේල් වෙන එක නෙවෙන්නේ. පේල් වෙච්චා. පේල් වෙන්නේ පේල් වෙන්නේ අපි එක එක්කත් මැට්ටෝ නෙවෙයි. මැට්ටෝ වෙන්නේ ගන්න ගියොත් අසහනෙන් තමයි. මේ දැවිලි දැවිලි තමයි. ඒක තමයි අධ්‍ය අධ්‍යාපනයෙන් දෙන්නේ. ඒක තමයි රසාව කියලා අපිට දීලා තියෙන්නේ. ඒක තමයි මේ ලාභ සත්කාර කියලා දෙන්නේ. බලන්න පැවිද්දක තියෙන සුන්දරකම. කිසිම කෙනෙකුට මොනම තාලකින්වත් බලපෑම් කරන්න බෑ. මොකද අපි හිඟාගෙන කන්නේ. කොයිය කයගේ දෙට හිඟාන ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ලොක්කයිගේ දෙට ගියා පොඩ්ඩයිගේ දෙට ගියා මේ සපදාන චාරිකන් ගිය තැන දෙන්න දෙක ආව. ටටා බයි බයි කිව්වා ගියා. අපිට නෑ අපි ගිහිල්ලා ඉන්ජන් කතාවක් නෑ. මේක තමයි උසස්ම ජීවන ක්‍රමය. බැහැපම් බීමටම බැස්සට පස්සේ ආය වැටෙන තරම්. බලන්න හුස්මේ අන්තිම කෙලවරටම කොහෙවත් යන්න දැනන්න. මොන කරදරයක් ආවත් මොන සද්දයක් ආවත් මොන වේදනාවක් ආවත් ඒ හුස්මේ කෙලවර බලන්න හුස්මේ කෙලවර තමයි නිවන. නිරෝධ සත්‍ය කියන විශ්වාසයේ සැකහැර දැනෙන්න සෝවන්වත් වෙන්න ඕන. එතෙන්ද වෙනකන් හුස්ම දිහා බලන්නේ කැහි ගෑණියක් දිහා බලනවා වගේ හොටු ගෑණියක් දිහා බලනවා වගේ මේක කොරනවා තමයි ඉතින් සුවාසී අදිනවා උඩ පල්ලේ අදිනවා මාලිගාවන්ත ලීමෝලේ ලීරනවා වගේ හුස්මෙන් නම් වැඩේ හරියන පාඩම් නිකම්ම හුලන්නේ ඕකේ කොහෙද නිවනක් තියෙන්නේ කියලා අටුවාචාරින් වංශම කියන මේ හුලම් වල හුලම් බලලා කොහෙද නිවන් දකින්නේ එහෙමනම් මේ ඔක්කොමලා නිවන් දකින්න එපා. කවුරක්වත් විශ්වාස කරන්න මේ හුලඟේ මේ වැඩේ තියෙනවායි කියලා. බුදුරජාණන් මේ හතර මහා භූතයන්ගේ වායෝ පොට්ටබ්බ ධාතුවට මේ හේතු කරලා තියෙන මේ ප්‍රශ්නේ. අපි කවදාකවත් හිතන අවිදනම පටවි ධාතු ඊට වැඩි වැදගත්. තේජෝ ධාතු ඊට වැඩි වැදගත්. ආපෝ ධාතු ඊට වැඩිය වැදගත් මේ හුලන්නේ හුලන් ඉතින් ආස්වාස් ප්‍රසවාසයේ ඕක ඔච්චර මහ දෙයක් නෑ ඉතින් ඕක ඊට වැඩිය පුහුණු කර කර ඉන්න දෙන්නේත් නෑනේ ඕන වෙලාවක් කරන්න පුළුවන් කියලා හිතනවා. නමුත් කවදා හෝ සැකහැර ඒක දැනගත්ත දවසේ එයාට සැකහැරීමත් එක්කම ප්‍රීතිය පහළ වෙනවා. ඊට පස්සේ ගන්න හුස්මක් පාස ඉඳුන් හිටුන් පාසකම ලැබෙනවා. හැම හුස්මක් පාසාම ජීවන ජීවියක් පෙවෙනවා. එහෙම නැත්නම් ඒක උත්ප්‍රේරක කෘත්‍යයක් කරනවා යාට. ගෙවෙනවා තමයි ආවුස ගෙවෙනවා තමයි හැබැයි ජීවත් වෙනවා. කඹරනවා නෙවෙයි. අනාගත සැලසුම් හදනවා නෙවෙයි. නැලපිච්ච දේවල් කරන පශ්චාත්තාප වෙනවා. මේකට බුදුහාමර දීපු වචනේ ක්ෂණ සම්පත්තිය. ලීර තිනවා කනෝ වේමා උපච්චක අහෝ ක්ෂණේ මා වික්මෝ නොයාවා හැම වෙලාවෙම එළඹ තියෙන මේ ක්ෂණය කාමේ නිසා හෝ භව තෘෂ්ණා නිසා හෝ විභව තෘෂ්ණා නිසා හෝ මාව ඉක්මවා නොයාවා මම මේකට එළඹ වාසය කරනවා කිව්වොත් ඒ එන සුඛය නිසා ද්වේෂයට ඉන්න බෑ. අර ද්වේෂ කරන්න දෙයක් නැහැ. රණ්ඩු කරන්න කෙනෙක් නැහැ. වෙන දේ වෙන්නේ හේතුඵල ධර්මයට අනුව කියලා බාරගත්තට පස්සේ මොන වසක් දුන්නත් වදින්නේ මොන ඊතලයක් විද්දත් වදින්නේ සත්තංවා විසංවාන කමති. එයා කැමති වෙන්නේ ඕනේ වසවිස දුන්නට Taman දන්නවා මෛත් එක මට කාගවත් එක තරහක් නැහැ. එනවනම් තරහක් ඒ තුන්ද අවශ්‍යගත් එකක් මට ඕනකමක් තිබුණා කවුරුත් එක්ක ගැටෙන්න කියලා මේ සුඛයත් එක්ක මේ ව්‍යාපාදේ අයින් වෙන එක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඒ ධම්මපද ගාතාවක සඳහන් කරනවා සච්චේ uppattitan කෝධං රතං භන්තං වධාරේ හරියට යම් කිසි වෙලාවක තමන්ගේ හිතේ ක්‍රෝධයක් පහළ වුණා නම් අමනාපයන් නුරුස්නා ගතියක් ස්වයං විවේචනයක් රතං බන්තංව ධාරේ ස්කිඩ් කරන වාහනයක් බ්‍රේක් කරනවා වගේ වාහනේ නතර කරගන්නයි කියන්නේ. දැන් මේ වාහනේ කඩාගෙන යන්න හදන්නේ මේ පැත්තෙන් හෙල මේ පැත්තෙන් කන්ද වාහනේ අහන්නේ. ඇදලා යනවා එහෙම නැත්නම් එකතැන කරකවෙන්න හදනවා බ්‍රහාන්ත රදයක් තරන්නාසේ Tamange හිතේ ඇතිවෙච්ච කොරදය පාලනය කරගන්නයි කියලා තියෙනවා. එවැනි ඇතිවෙච්ච ක්‍රෝධය දැනගෙන ඒ ක්‍රෝධය පාලනය කිරීම හැර කවුද මට මේ ක්‍රෝධය ඇති කරේ මං කවුද කියලා හිතාගෙනද කටයුතු කරන්නේ ආදි වශයෙන් දේවල් කරන්න ගිය ගමන් පාලනයෙන් තොර වෙනවා බ්‍රහන්ත රතය. ඒක ඒකාන්තෙම කොහෙලට වැටෙනවා. එහෙම නැත්නම් එක දන කරකවිලා ආපහු ගහන නැත්නම් ඇල්ලි හැප්පෙනවා. ඒ නිසා බ්‍රහන්ත රතයක් නතර කරන්න ආසේ උපත්ිත කෝ ක්‍රෝධය නතර කරන්න කියලා කියනවා තමහං සාරතින් භූමි. උන්දට මම කියනවා රතාචාර්ය කියලා. රශ්මිග්ගාවෝ ඊතරෝ ජනා. අනික් මිනිස්සු නිකන් තෝල්ලනු අල්ලගෙන හිටියට අස්සයාගේ උට රතේ පාලනය කරන්න දන්නේ අද වෙලා තියෙන්නේ අපිට ක්‍රෝධේ ආපු ගමන් අපි ක්‍රෝධේ දීපේ කරනට වෛර කරනවා. ඇයි මට මේ වෙලාවේ මේක කෙරුවේ කියලා අහනවා. මං මොනක වැරද්දක් කරාටද කියලා අපි අර ආත්ම දෘෂ්ටියෙන් යුක්තව අර ක්‍රෝධයට අවශ්‍ය කරන පොහොර ටික ආහාර ටික දුන්නට පස්සේ ක්‍රෝධයෙන් ක්‍රෝධේ එකින් එකට එකින් එකට හැත් හැත් බැලලා ගිහිල්ලා පරණ කර්මය ගෙවෙනවා. අලුතින් කර්ම රාශියක් රැස් කරනවා. ඒ වගේ ක්‍රෝධයේ උපදිනකොටම දැනගත්තොත් දැන් මගේ හිතේ ක්‍රෝධයක් උපන්නා. මේකට කාටවත් කියලා වැඩක්. බුදුහාමරණ කියලා වැඩකුත් නැහැ. මොන පිනක් කරත් වැඩක් නැහැ. උපපච්චිත ක්‍රෝධය බ්‍රහන්ත රතයක් දරන්නාසේ. බ්‍රහන්ත රතේ කියලා කියන්නේ වාහනේ ඉක්මනට ගිහිල්ලා බ්‍රේක් ගහන්න උනහම ඒ බ්‍රේක් අහන්න නැතුව යනවා. ඒකට බ්‍රේක් ගහලම බෑ කඩ කඩ ගහන්න ඕන. කඩ කඩ ගහනකොට තමයි රතේ නඩත්තු කරගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ රතේ ඉන්න සෙනඟ ගාන වැස්ස වහින වෙලාව ආනත තලෙ ඔක්කොම දැනගෙන තමයි ඩ්‍රයිවර් කෙනෙක් ඒක කරන්නේ. ඒක පුරුදු කරන්නත් බෑ. භ්‍රාන්ත රතයක් නතර කරගන්නවා කියන එක පුරුදු කරන්න බෑ. ඒ වෙලාවේදී තදටම බ්‍රේක් ගහපු ගමන් ඇම්බර් ඉලාම යනවා වාහනේ. ඇලයින්මන්ට් වරදිනවා. කඩ කඩ බ්‍රේක් ගහනවා. ඒ නිසා මේ මට ක්‍රෝධයක් උපන්නා කියලා දැනගත්ත ගමන් ඒ ක්‍රෝධේ නැති කිරීම සඳහා නැත්නම් ක්‍රෝධයට අදාළ කටයුතු කරන වෙනුවට අපේ හිත ඇති කරපමණසයට මටයි මේ වෙලාවේ දුන්නේ ඇයි මෙහෙම කරේ කියලා පටලවන එක තමයි මායාවේ කෘත්‍යය. එහෙම වුණොත් ඒ මනුස්සයා නිකන් තෝන් ලනු අල්ලන මිනිහෙක් මිසක් හොඳ රතාචාර්ය කෙනෙක් නෙවෙයි. අපට පුළුවන් ද ඒ වගේ උපදින උපදින වෙලාවේ ක්‍රෝධය මේකයි කියලා දැනගෙන එතන එතන එනේන වෙලාවේදී කඩ කඩ බ්‍රේක් ගන්නවා වගේ ඒ ක්‍රෝධය යටපත් කරන්න එච්චර සුඛයක් මුළු ජීවිතේම නැහැ. Tamanට ඉපදිච්ච ඒ ක්‍රෝධය දැනගෙන එනේන වෙලාවේදී ඒ ක්‍රෝධය වෙනදාට වඩා නඩත්තු කරගන්න පුළුවන්. බ්‍රහන්තර රදේ නඩත්තු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා නම් ඒකට තමයි උප්පරීම සුඛය කියන්නේ. ඒ සුඛය එන්නේ තඩමාරු වෙච්ච වෙලාව. අවුලක පටලවිච්ච වෙලාවක දක්ෂ යෝගාවචරයා ඒ අවුල හරහා උපරිම සුඛය හදාගන්න. ළඟ ඉන්න කෙනාට තේරෙන්නේ. මොකද ළඟ ඉන්න කෙනා භාවනා කරලා නැහැ. එයා මේ ජීවිතේ දිහා හැකි සංඥාවෙන් බලලා නැහැ. එන කරදරයක් හරි පැත්තට දාගන්න හැටි දන්නේ එයා මේක අවුල් කරගන්නවා. අරයා තමයි මේක කරේ. මට ඇයි මෙහෙම කරේ? নানা ආකාර දේවල් කරනවා මිසක් ක්‍රෝධය හසුර ගන්න දන්නේ නැතිකම තියෙනවා. ඒක නිසා ප්‍රීතිපරණ භාවනාව නැත්නම් ප්‍රීතිය පතුරවන ඉතිරවන සමාධිය ඇති කරපු කෙනාට විතරයි සුඛ පරණ භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අවශ්‍ය ආමුද්‍රව්‍ය ටික තියෙනවා. හැබැයි ඒක හරියට යොදව ගන්න ඕනේ. ඒ යෙදවීම සඳහා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මම අර ඊයේ කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සීක පුද්ගලයා චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපං අමනාපං ඇහැට රූපයක් දකිනකොටම එක්ක මනාපේ හට ගන්නවා එක්ක අමනාපේ හට ගන්නවා ඒ වෙනත්නම් මනාපමනාප නැති තැනට වැටෙනවා මනාපමනාප නැති එක අපිට බල අදාළ නෑ මොකද ඒක අපි ගණන් ගන්නවත් නෑ රූපයක් දැක්කයි කියලා අපි රූපයක් දැක්කයි කියලා කියන්නේ රූපෙට මනාපේ හෝ අමනාපේ ඇති වෙච්ච තැන ඒක තමයි අපි ලොකුවට කතා කරන්නේ මේ උපදුන මනාපය උපදිච්ච අමනාපය ඒ හේතු ප්‍රත්‍යයෙන් එතනදී හටගත්ත දෙයක් බොහොම ප්‍රසිද්ධව යෝගාවචරයට තේරෙනවා. ඒක ඉස්සලා තිබුණේ නැහැ. රූපේ දැකපු නිසා මනාපය අමනාපය පටන් ගත්තා. ඊට පස්සේ එයා මේ හටගත්ත මනාපය හටගත්ත අමනාපය රූපේ තිබුණ එකක්වත් ඇහි තිබුණ එකක්වත් මගේම නාපේවත් මේ හේතුප්‍රත්‍ය ධර්ම නිසා හටගත්ත දෙයක් කියලා උපදිනකොටම මනාපමනාපේ අල්ලන්න දන්නවනම් එයාට මේ මනාපමනාපේට ස්වාමිත්වයේ ගන්න පුළුවන්. ඒක නතත්තු කරන්න පුළුවන්. එයාට ඒකේ වෙලාව අල්ලන්න බැරි වුණොත් මනාපමනාපේ නායකත්වය අරගෙන Taman 16ක් වාටපත් වෙනවා. ඒක නිසා කොයි වෙලාවක රූප බලනකොට වුණත් මනාපමනාප නැතුව නැහැ. රූපේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, ඇහි නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ චේතනාවේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේවා සම සමவாயයට එනකොට හටගන්නා වූ මනාපමනාපේ එතන එතන දාන්නවන. එතන එතන දැනගන්න එකයි මෙතන මේ සුඛ පරණ භාවනාව කියලාක දන්නවනම් යෝගාචර කොච්චර සැලකිලිමත් වෙයිද අපේ හිත මනාප රූපයකට අමනාප රූපයකට යනකොට. අපේ හිත මනාප සද්දයකට අමනාප සද්දයකට යනකොට. අපේ හිත මනාප ගන්ධකට අමනාප ගන්ධකට යනකොට. මනාප රසයකට අමනාප රසයකට යනකොට. මනාප පහසකට අමනාප පහසකට යනකොට මනාප හිතවිල්ලකට අමනාප හිතවිල්ලකට යනකොට හිතවිල්ලට වෛර කරන්න එපා පහසට වෛර කරන්න එපා ගඳට රසට සද්දට ගඳට වෛර කරන්න එපා මේ උප්පන එතන එතන උපදින්නා වූ මනාපමනාප දෙක අල්ලන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ දැක්කා ධර්මයේ දැක්කා වගේ ඒ ඊට ඉස්සලා කොච්චර සතියක් තියෙන්න ඕනද කියලා බලන්න සතියෙන් ඉන්නකොට මේ ඇහැට කනට නාසයට දිවට හිත පණින්නේ පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ කියලා නෙවෙයි. පණින්නෙම වැඩියෙන්ම මනාපේ තියෙනවා. පණින්නෙම වැඩියෙන් අමනාපේ තියෙන. ඒ තරම් අපේ හිත කෙලෙස් වලට කැමති. උපදින හරියක් උපදිනේ මනාපමනයි. ඒ ඒ වෙලාවේ ඒක අඳුර ගන්න පුළුවන් නම් අපි මෙතෙක්කල් සංසාරේ මොකද්ද කරේ? භාවනා කළ දැන් මොකද්ද කරන්න හදන්නේ කියන එක තේරුණාට පස්සේ තේරෙනවා මේක අපිට අම්මා අප්පා දෙන දෑවැද්දක් නෙවෙයි. පන්ති බාර ගුරුවරයා දෙන දෑවැද්දකුත් නෙවෙයි. දේශපාලනඥයෙක් දෙන එකක්වත් නෙවෙයි. අමාමෑණී බුදු පියාණන් වහන්සේමයි දීලා තියෙන්නේ. නමුත් අපි මෙතෙක් ඇල්ලුවේ මොකද්ද? අපි හිතමු කාට හරි මේක අල්ලගන්න පුළුවන් උණයි කියලා. මේක කියලා දෙන හැටි හිතන්න කාට කොහොම කියලා දෙන්නේ? මොන යකා මේක අහන්න කැමති වෙයි? මොකාවත් කැමති නෑ. බුදුමයි බුදුහාමුදුරුවෝ මරපු නැති එක. උත්සාහ කරා ගොඩාක් උත්සාහ කරා. නාලාගිරි යථා මෙහෙ වැව්වා. දුනු ආයෝයේ දෙව්වා. කරන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම කරා. මොකද බුදුරජාණන්සේ ඉන්නකොටම ක්‍රෝධය අල්ලගත්තා. කවදාකවත් ඒකට එන්න දුන්නේ නැහැ. ඒක නිසා කිසිම දෙයක් වැදුන්නේ නැහැ. ස්වභාවික මරණයක් ඇති වුණා. අනිකෝ සියලුම ආගමික නායකයෝ අස්වාභාවික මරණ වලට ලක් වුණා. එමිසුත් මේවා කියන්න උත්සාහ කරන්නේ නැති ලෝකයා කැමති නැහැ මේවට. ලෝකයා කැමති මේ කාමයේ වඩවන, මනාපේ වඩවන, අමනාපේ වඩවන දේවල් එක තමයි මේ ශෝකාන්ත, දුක්ඛාන්ත ටෙලිඩ්‍රාමා හදන්නේ, නාටකම් හදන්නේ, චිත්‍රපටි හදන්නේ, නවකතා ලියන්නේ. බුදුජානනාංශයේ පින්නේ මේ දෙකේ ඇන්ට ගමන මැදින් යන ගමනක් උපදිනකොටම ක්‍රෝධය බ්‍රහාන්ත රතයක් පාලනය කරන දක්ෂ රියදුරෙක් වගේ මට දැන් උපදුනේ ක්‍රෝධය අමනාපය මට දැන් ඕනේ උපදුනේ මනාපය කියලා දන්නවා නම් Taman වේපිලා. ඔය සදාචාරවාදියා හිතනවා උපදින කෝපේ දැකීම පවක් කියලා. උපදින රාගයේ දැකීම පවක් කියලා. ඉතින් ආයතින් සමත භාවනා ක්‍රමය හොයන්න හදනවා මේ පීති පරණතා සුඛ පරණතා භාවනා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. නමුත් මේ වෙලා ගත්තේ මේ විපස්සනා තුලින් බලන්න ක්‍රෝධේ නම් හොඳ නෑ තමයි. නමුත් හට ගන්නකොටම දකින්න ක්‍රෝධය විතරමයි සුඛය ඇතිකරන්න ආසන්න කාර්යය. මනාපේ හොඳ නෑ තමයි. නමුත් මනාපේ හට ගන්නකොටම ප්‍රමාණවි දැනගත්තොත් එතන තමයි සුඛය හටගන්නේ. එනිසා මනාප මනාප දෙකෙන් තොරව සුඛයක් නෑ. හැබැයි ඒක අවිද්‍යාව හරහා හෝ පමා වීම හරහා එන තිරිසන් සුඛයක් නෙවෙයි මේ කතා කරන්නේ. එළඹ සිටීම හරහා එන්නකොටම මනාපේ එන්නකොටම අමනාපේ දැනගෙන අට්ටි යති හරා යති ජගුච්ඡති ඒක දුකක් කරගන්නවා, ඒක ලැජ්ජාවක් කරගන්නවා, ඒක දුරුකල යුත්තක් බව දන්නවා. මිසක් දලන රූපේ දුරු කරන්න යන්නේ. පේන සද්දේ දුරු කරන්න යන්නේ. ඒ ගන්ධ රස පහස දුරු කරන්න යන්නේ. එතන Taman තුල හටගත්තා වූ මේ මනාපමනාප දෙක අඳුර ගන්න පුළුවන් නම් ඒ කෙනාට ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා මේ ධර්මයෙන් තොර මවෙක්ියෙක් නැහැ. මේක තේරුණ දවසේ තේරෙයි මේ ටික තේරුම් ගන්න තේරුණා නම් කොච්චර පාරමිතා පුරලා තියෙනවද? කොච්චර පිංකම් කරලා තියෙනවද? කොච්චර සතිය වඩලා තියෙනවද? කොච්චර Taman කෙරේ අනුකම්පාවක් ඇති කරගන්නවද? කොච්චරක් මේ අකුසල් එක්ක වැඩ කරලා ඒ ඒ අකුසලයේ හරහා කුසලේ නැත්තම් සුඛය උපදින හැටි දැනගන්න ඕනද කියනවනම් ප්‍රායෝගික ජීවිතයක් නැති භාවනා නොකරන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. නමුත් මේ කොටස් අකුසලයේමයි සුඛය තියෙන්නේ. මේ මනාපමනාව දෙකේමයි. හැබැයි ඒක බලන බැල්ම හරහා යහ සංකල්පය හරහා මනා යෝන්සුමංස්කාරය හරහා එහෙම නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හරහා මේක තියෙන කියන එක අද අපේ තේරවාදී පොත්වලින් ගොඩාක් ගිලිහිලා. ඒක හිතනවා මේ පින්කම් කරනකොට හම්බ වෙයි. කාගරි ආශිර්වාදකින් ලැබෙයි. එහෙම නැත්නම් මේක නිකන් අහම්බෙන් යනකොට පය වැදිලා හැප්පිට වගේ හම්බ වෙයි කියලා අපි මේ බලාගෙන ඉන්නවා නිකන් තර බලදාරි දෙයයන් ආන්තිගේ අනුකම්පාව බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ අඹලා ඔක්කොටම මේක කරන්න පුළුවන්. ඔක්කොටම හැකියාව තියෙනවා. හැබැයි මේ මාර්ගය අමාර්ගය කියලා හිතන්න එපා. අමාර්ගය මාර්ගය කියලා හිතන්න එපා. මාර්ගේ මාර්ගේ වශයෙන් දැනගන්න අමාර්ගේ අමාර්ගේ වශයෙන් දැනගන්න ඒකට තමයි මේ වැරදි කර කර ටික ටික ඉස්සරහට යන්නේ නිසා පළවෙනි දේ පීති පරණතා පැමිණි දුක් පැණි රහයි කියන. එතකොට සැකහැර දැනගනි මේ කරන එකමයි භාවනාවෙන් යහට මොකක්වත් නැහැ. දෙක ඒක කරන්නේ ආඩම්බරයෙන්. මොකද හේතුව සැක නැතුව කරන්නේ. ඒක නිසා හොඳ වෙලා බෑ හොඳ බව පේන්න තියෙනවා. උසාවියක යුක්තිය ඉෂ්ට වෙලා බෑ සාධාරණ යුක්තිය සාමාන්‍ය මිනිහට තේරෙන්න ඕන නැත්නම් උසාවියෙන් වැඩක් නෑ. ඒක නිසා අපි මේ කරන දේ කරනවා තමයි. දැන් කරන්නේ මොකද්දෝ පුංචි සැකයක් ඇති වෙනවා. ඒ සැකහැරීම තමයි සෝවාන් වෙනවයි කියන්නේ. මම මේ භාවනාවෙ වෙන මොකක්වත් නැහැ මේකමයි කියලා සැකයට දැනගන්නවා. එතකොට බුදුහාමුදුරු පිළිවන් සැක නැති වෙනවා. ධර්මයේ පිළිබඳ සැක නැති වෙනවා. සංඝ රත්න පිළිබඳ සැක නැති වෙනවා. තමන් රකින්න සීලය පිළිබඳ සැක නැති. එතකොට සාමාන්‍ය ප්‍රීතිමත් පුද්ගලෙක් බාටපත් වෙනවා. එයා ඊට පස්සේ කරන්නේ තෙදවන්තව. තමන් කරන දේ ඒකට ආඩ්‍ය වෙලා එහෙන් අහලා මෙහෙන් අහලා අරහෙන් මෙහෙන් චර්චුරු ගගා නෙමෙයි. ඒ ඉතින් ඉස්සලා කෙරුවේ එහෙම තමයි. දැන් එන්නේ එන්නේ එන්නේ ඇතුළත ඒ විශ්වාසය පහළ වෙන්න පටන් ගන්නවා. ඒ විශ්වාසය පහළ වෙනකොට වැටහෙන දේ තමයි තරහ යන්නේ. කවුරු මොනවා කෙරුවත් තරහක් ආවත් ඒකත් විපස්සනාවට අරමුණක් කරගන්නවා. ඊට පස්සේ තරහට කියනවා එන්න ඇවිල්ලා පුළුවන් නම් මාව පෙලන්න. මාව තලන්න ඕන දෙයක් කරන්න. මම මේක ආහාර කරගන්නවා යාළුවන්ටත් කියලා තියෙනවා මට තරහයයි මම මේ පරිේශණයක ඉඳලා ඉන්නේ කියලා බය නැතුව රාගයට ද්වේෂයට ගොඩක් වෙලාට මේ ප්‍රීතින සම්බන්ධ වෙන්නේ ද්වේෂත් එක්ක ඒකත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ තියෙන අපි මෙතෙක්කල් දැනුම කියලා හොයලා තියෙන්නෙම ද්වේෂය. සල්ලි කියලා හොයලා තියෙන්නෙම ද්වේෂය. ලාභ සත්කාර සම්මාන සීලෝක සියල්ලටම පොදු නම ද්වේෂය. ඒ නිසා ලෞකික ඥාන සියල්ලටම හේතුව වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය නිසායි අපි යමක් හොයන්නේ. කිසිම දෙයක් හොයන්න ඕන කමක් නැහැ වර්තමාන මොහොතේ එළඹ වාසය කරන කෙනාට. එතකොට පේනවා මේ බාහිර හැවීම නිසා පළවෙනිම වෙන දේ තමයි වර්තමාන මොහොත ගිලියන. ඊට පස්සේ මේ මනුස්සයා කොහොමද තපයි ඉන්නේ. ඒ නිසා එළඹ සිටි සිහියේ මේ සියල්ල තියෙනවා කියන විශ්වාසය පහළ වුණා නම් දල වශයෙන් හිතා ගන්න එකට පීටි පරණතා සම්මා සමාධි ඊට පස්සේ ඒක ආඩම්බරයෙන් කරනකොට අනුන්ටත් කියලා මම මේ දන්නවා මම මේ කරනවා එතකොට එන සුඛයට කියනවා සුඛ පරණතා සම්මා සමාධි කියලා. ඉතින් අපි වාගේ පිරිසක ඒක වුණේ නැත්තම් මේ සතු මරණ හොරකම් කරන අනික් මිනිසුන්ගේ වෙයි කියලා හිතන්න එපා. මේ නිසා අපට ඒක අවශ්‍ය කරන කුසලතාවයේ එහෙම නැත්නම් භව සම්පatti තියෙනවා. හැබැයි මේක හරි පාරට දාගන්න. හරි පාරට යන්නේ අනිවාර්යයෙන්ම අත්තරදි හරහා. ඒ නිසා තමන්ගේ සියලු අත්තරදි භාවනාවට පදනමක් සකස් කරලා දෙනවා. ඒ ඒක අදහන්න ඕන. මගේ අත්තරදි ටික විතරමයි මට ගුරු තන වෙන්නේ. අනුන්ගේ අත්තරතුලින් වැඩක් නැහැ. අපි හදා බෙදා ගන්න හරියක් හදා බෙදා ගන්න අත්තරදි ටික තමයි. මුළු ත්‍රිපිටකයේම තියෙන මොකක්වත්ම නෙවෙයි ආර්ය භූමියටපත් වෙච්ච උත්තරමන් වහන්සේලා වෙච්ච අත්තරදි ටික. ඕනේ සූත්‍රයක් කියවන්න. ඒකේ ලියලා තියෙනවා කැත නැතුව මෙන්න මේ මේ විදියට කෙරුවා. හැබැයි අත්‍තරද දැනගන්නකොට නිවැරදි බලපෑමකට පාටපත් වෙනවා. ඒ නිසා අපි අත්‍තරදී අපි කතා කරන්නේ හීනමානයක් ඇති කරන්න නෙවෙයි. ඒ අත්‍තරදී ගෙවම් කරන්න. ඒ ගෙවම් කරන්න මේක විශ්වාසවන්ත ක්‍රමය මේකයි කියලා ඇදහිල්ලක් ඕනේ කියන්නේ නිකම් පසාද සැදහිල්ලක් නෙවෙයි. අද්දුට ප්‍රත්‍යක්ෂ කර බැලීම හරහා ඒක නිසා හැම කෙනෙකුටම තියෙන මේ විභව සම්පත්තිය විභව ශක්තිය තමයි භව සම්පත්තිය හරි දිහාවට සැකමුසෝ යොදා ගන්න යොදා ගැනීමේ පීතිපරණතාවය ඇති කරගන්නත් ඊට පස්සේ ඒක නැවත නැවත කර බැලීම හරහා භාවනා කෘත්‍ය හරහා සුඛ පරමතාවය පරණතාවය තේරුම් ගන්නත් අද ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා සියලු දෙනාට මේ සුඛය සුඛ පරණතාවය අත්විඳ ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා